ඒ කියන්නේ යම් කිසි ලෝකීන ශ්‍රමණක් ප්‍රාක්‍මණයේ කෙමත් නැතිනම් යම් කිසි පරිචිත්ත විචාරඥාන ආදී යම් කිසි දේවල් දක්නා වූ ශ්‍රමණක් බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේවා ඉන්නවා නම් ඒ සියල්ලක්ම ඒ සියලුම දෙනා මෙනෙහි කරන්නේ සබ්බේතේ පංචපාදානස්කන්ධේ සමනුපස්සති ඒ සියලුම දෙනා පංචපාදානස්කන්ධ ධර්මය සමනුපස්සනා කරනවා නැතිනම් පංචපාදානස්කන්ධ ධර්මයේ තමයි ඕන්නෙස්ති මෙනෙහි කරන්නේ ඒතේ සම්මා අඤ්‍යතරං නැතිනම් මේ ධර්මයන් හා ධර්මයන්ගෙන් මේ පංච පාදානස්කන්ධ ධර්මයන්ගෙන් එකක් එකක් හෝ ධර්මයක් පිළිබඳව තමයි මේ සමනුපස්සනාව පවත්වන්නේ. එතකොට ඒක තමයි පුතඥ චිත්ත සංතානයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව තුළ පැහැදිලි කරන්නේ මේ ලෝකය සැකසෙන ආකාරය පිළිබඳව. එහෙමත් නැතිනම් මේ ස්කන්ධ ධර්මතාවයන් ඇසුරු කරගෙන අපි ලෝකය කොහොමද ගොඩනගාගන්නේ? ලෝකේ කොහොමද සකස් කරගන්නේ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළ අපට පැහැදිලි කරන්නේ. පින්නතුනේ යම් කිසි කෙනෙක් ලෝකයේ තුල යම් සමනුපස්සනාවක් කරනවා නම් එතකොට ඒ සමනුපස්සනාව સિદ્ધ කරන්නේ නැතිනම් ඒ දැකීම කියන දේ સિદ્ધ කරන්නේ පංච පාදානස්කන්ධයක්ම මිසක එයින් අන්‍යතර වූවක්. එහෙමත් නැතිනම් වෙනස් උපාදානස්කන්ධයන්ගෙන් වෙන වූ දෙයක් එහෙම නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් ඒ මෙනෙහි කිරීම කරන්නේ පංච උපාදානස්කන්ධයක් හෝ පංච උපාදානස්කන්ධයෙන් එකක් එකක් කියන කාරණාව තුල භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ මේ సంతానගත ලෝකය එමත් නැතිනම් කෙනකෙනා උපදවා ගනු ලබන ලෝකය කොහොමද කෙනකෙනා උපදවා ගන්නෙ කියන කාරණාව. පින්නතුනේ යම්කිසි කෙනෙක් මේ ලෝකේ යම්කිසි දෙයක් පිළිබඳව කල්පනා කරනවා කියලා කියනවා නම් යම්කිසි දෙයක් පිළිබඳව මෙනෙහි කරනවා කියලා කියනවා නම් ඒ සියලු ආකාරයේ මෙනෙහි කිරීම අපිට දක්නට පුළුවන්කම තියෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මය අස්පෘ කරගෙන. අපි දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ උපාදානස්කන්ධ කියන මේ ධර්මතා ටික අසුරු කරගෙන තමයි ලෝකයාගේ සම්පූර්ණම ජීවිතය පවත්වන්නේ. එතකොට උපාදානස්කන්ධය කියලා කියන්නේ යම්කිසි කෙනෙකුගේ හිතේ උපාදානය පවතිනවා නම් ඒ උපාදානයට හසු වෙනු ලබන උපාදානයට මෙන්න උපාදානයට දැක්වෙන ඒ සියලුම ධර්මයන් පොදුවේ උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා. එතනදී පංච උපාදානස්කන්ධය කියන කාරණාව ඔස්සේ අපි බලනකොට උපාදාන සහිත වූ මානසික මට්ටම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කර්ම සිදු කරන මට්ටම කියලා කියනවා. ඒ සියල්ලම ඒ වගේම ඒ උපාදානය තුලින් ඇසුරු වන කම නිසා විපාකාදී සියලු ධර්මය පොදුවේ ආදාන ස්කන්ධය කියන සංග්‍රහයට යනවා. යම් කිසි කෙනෙකු විසින් ඒ දැඩිව ග්‍රහණය කර ගැනීමක් තියෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කර ගැනීමක් තියෙනවා නම් ඒක තමයි ඔහු සිදු කරන ලබන උපාදානය. ඒ පිළිබඳව විග්‍රහ කරනවා රූපං අත්තෝ සමනුපස්සති රූපය ආත්මවත් කොට ගන්නවා නම් එතකොට මේ අත්තනිවා රූපං ඒ වගේම ආත්මයේ කෙරෙහි රූපය රූපස්නිවා අත්තානං ඒ වගේම රූපයේ කෙරෙහි ආත්මය ඒ වගේම අත්තනිවා රූපං ආත්මයේ කෙරෙහි රූපයයි කියන මේ සතරාකාර ග්‍රහණයක් එතකොට යම්කිසි විදිහකින් ලෝක යම්කිසි කෙනෙක් මේ විදිහට රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා නම් ඒ වගේම ආත්මයේ කෙරෙහි පීතිය වූ රූපේ පිළිබඳව කල්පනා කරනවා නම් රූපේ කෙරෙහි පීති ආත්මයත් ආත්මතු රූපය කියන කාරණාවත් කල්පනා කරනවා නම් මේ හතර ආකාර දෘෂ්ටිය පිනතුනේ දිට්ඨි වශයෙන් ඇති කරගත්ත උපාදානයයි කියලා කියනවා. එතකොට මේ දිට්ඨි වශයෙන් යම් කෙනෙක් රූප ධර්මයන් උපාදානය කරගන්නකොට දකින ඇහෙන දැන් විඳින ඒ කියන්නේ දැනගන්න දේවල් පිළිබඳව මේ දෘෂ්ටි වශයෙන් ඇති කරගන්න ග්‍රහණය යම් කිසි කෙනෙකුට යම් තැනක තිබෙනවා නම් පිනතුනේ ඒ හැම තැනකදීම සක්කාය දිට්ඨිය කියන කාරණාව තමයි නියෝජනය වෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය සහ අස්මානය කියන කාරණා දෙකක් පිළිබඳව අපිට මෙතනදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. අස්මිමානය කියලා කියන්නේ පින්තුනි වෙමි කියන හැඟීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ වෙමි කියන හැඟීම ඉක්මවා ගියපු අර රූපය ආත්මවත් කොට ගන්නට ගන්න මට්ටම. ඒ කියන්නේ රූපය ආත්මවත් කොට ගන්නවා කියලා කියන්නේ රූපයම ආත්මයක්. මේ පවතින රූපේම අපි පන තියෙන නැතිනම් අතීතේ ඉඳලා ආපු අනාගතයට යන මේ රූපේම ආත්මවත් කොට පවතින දෙයක් තමයි. එහෙම නැතිනම් ආත්මවත් වූ රූපයක් තියෙනවා. ආත්මවත් වූ රූපය කියලා කියන්නේ දැන් එක්ක රූපය ආත්මවත් නැතිනම් ආත්මය තමයි මේ රූපවත් අද දවසේදී අපිට දකින්නට පුළුවන්කම තියෙන කියලා යම් කෙනෙක් දෘෂ්ටියක් වශයෙන්පත් වෙනවා. එහෙම නැතිනම් ආත්මය කෙරෙහි තමයි මේ රූපය පිහිටා තියෙන්නේ. ආත්මය කෙරෙහි මේ රූපය පිහිටා තියෙනවා. එහෙම නැතිනම් රූපය කෙරෙහි ආත්මය පිහිටලා තියෙනවා. රූපය ඇතුළත මේ ආත්මය කියන කාර්යනාව අපි සාමාන්‍ය වචනෙන් කියන අපි පණ තියනවා කියලා මේ එක දිගට තියෙන මේ ආත්මවත් වූ බවක් මේ රූපය ඇතුළත පිහිටා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දෘෂ්ටියක් යම් කිසි කෙනෙකුට පවතිනවා නම් පින්නතුනි ඒ පවතින දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන මට්ටමින් පාවිච්චි වෙන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය කියන මට්ටමින් යෙදෙන්නේ. අස්මිමානයේ ස්වභාවය තමයි වෙණී කියන හැඟීම. යම් කිසි රූපයක් දකිනකොට ඒ දකින පුද්ගලයා නැතිනම් දකින බව දකින කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා අපිට ඒහා සමග ගොඩනගෙන ඒ මානෙ කියන බව ඒක ඊටාම සියුම් මට්ටමින් යෙදෙන දෙයක් ඒක අස්මිමානෙ එතකොට අස්මිමානෙ දුරු වෙන්නේ පින්නතුනේ අරිහත් මාර්ගයේ සක්කාය දිට්ඨිය කියන දේ දුරු වෙන්නේ සෝතාපන්න මාර්ගයේ එනිසා තමයි සක්කාය දිට්ඨිය කියන එක බොහොම රළු දෙයක්. ඒ වගේම අස්මිමානය කියන දේ බොහොම සියුම්ම යෙදෙන කෙලෙසයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් රූපේ පිළිබඳව මේ ආත්මවත් වූ දෘෂ්ටි ඇති කර ගන්නවා නම් ඒ වගේ මේ විදිහටම වේදනාව පිළිබඳව ආත්ම දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් සංඥාව සංස්කාරය විඥානයේ පිළිබඳව ආත්ම දෘෂ්ටි ඇති කර ගන්නවා නම් ඉති අයංචේව සමනුපස්සන අස්මීති චස්ස අවිගතම් හොති එතකොට යම් කිසි කෙනෙකුට මේ විදිහේ දෘෂ්ටි සහගත දැක්මක් තියෙනවා නම් දෘෂ්ටි සහගත සමනුපස්සනාවක් තියෙනවා නම් ඔහුට කිසිම විදිහකින් අස්මීතිතස්ස අවිගතම් මුති. එතකොට වෙමි කියන හැඟීම ඒ කෙනාට කවදාවත් දුර වෙලා නැහැ. යම් කිසි කෙනෙකුට මේ විදිහේ සමනුපස්සනාවක් තියෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි සහගත දැකීමක් තියෙනවා නම් ඒ දෘෂ්ටි සහගත දැකීම තියෙන කෙනාට කිසිම විදේහකින් වෙමි කියන අස්මීතික සවිගතම් හෝති වෙමි කියන හැඟීම දුර වෙලා නැවෙමි කියන හැඟීම පවතිනවා. අස්මි අස්මීතිකෝපන භික්කවේ අවිගතේ පංචනං ඉන්ද්‍රියාරං අවක්ඛන්ති හෝති. එතකොට මේ වෙමි කියන හැඟීම දුරු නොවුණු කල්හිදී ඒ කෙනාට පංචනං ඉන්ද්‍රියන අවක්ඛන්ති හෝති. පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මොනවද චක්කේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ට දැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මේක සාමාන්‍යයෙන් අපි කතා කරන පෙළට වඩා කතා කරන ක්‍රමයට වඩා යම් වෙනසක් සහිත දෙයක්. ඒ කියන්නේ යම් කිසි තැනක යම් කිසි කෙනෙකුට ආත්මවත් දෘෂ්ටියක් දැසගෙන තියෙනවා නම් ආත්මවත් සංකල්පනාවක් ඇති වෙනවා නම් ඒ ආත්ම සංකල්පනාව ඇති වෙන තැනදී එයාට වෙමි කියන එක දුර වෙලා නැහැ. වෙමි කියන එක දුර වෙලා නැත්නම් පංචන්නන් ඉන්ද්‍රියන අවක්කන්ති. එතන එයාට පංචේන්ද්‍රයන්ට දැස ගැනීමක් තියෙනවා කියලා කරන දේශනාව. ඒකත් අපි දන්නවා රූපේ පිළිබඳව ආත්මා දෘෂ්ටියක් ගොඩනගෙනවා කියන තැනදී අපි රූපය පිළිබඳව ආයතනයක් හරහා රූපය පිළිබඳව විචාරණය කළ මට්ටමකදී නැතිනම් රූපය පිළිබඳව දැනගන්නට පුළුවන් වුණ තැනකදී තමයි අපිට ඒ ආත්මවත් දෘෂ්ටිය සංකල්පනාව අපි ඇති කරගන්නේ. දිට්ඨි සමනුපස්සනාව ඇති වෙන්නේ. හැබැයි මෙතනදී දැන් ඒ පංචානං ඉන්ද්‍රියන අවක්ඛන්ති නැතිනම් පංචේන්ද්‍රිය ධර්මයන්ට දැස ගැනීම පිළිබඳව කතා කරනවා. මොකද්ද මේ පසුව කතා කරන පංචේන්ද්‍රිය ධර්මයන්ට දැස ගන්නවා කියන කාරණාව? පින්තුනේ පංච ඉන්ද්‍රියන්ට දැස ගන්නවා කියලා කියන්නේ හැම වෙලාවකදීම අර රූපාදී ධර්මයන්ගේ යථාර්ථය නොදන්නා කම නිසා ඒ ධර්මයන්ගේ ඇති බවට ගන්න කමින් ඒ කියන්නේ පවතිනවා යයි හිතන කම ලෝකයේ තුල අනිත්‍ය ධර්මය අවබෝධ නොකරගන්නා කම නිසා ඒ දේ පිළිබඳව ආත්ම දෘෂ්ටි කෙනෙකුට ඇති වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය හා සමගම ඔහුට එතන පවතින දෙයක් තමයි ඒ වෙමි කියන හැඟීම. ඒ වෙමි කියන එක පින්තුනි එතනදී ඇති වෙන්නේ හැම මොහොතකදීම අර අනිකුත් ධර්මයන් සමග. ඒ කියන්නේ දැන් ඇහැට රූපයක් ගැටුණට පස්සේ ඇහැට ගැටුණු රූපය පිළිබඳව අපි ඇති කරගන්න ලබන ආත්ම දෘෂ්ටිය නිසා අපිට ඇති වෙනවා ඒහා සමග වෙමි කියන සංකල්පනා වෙමි කියන හැඟීම. අන්නේ වෙමි කියන හැඟීම පින්නතුනි නිකම්ම ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ නිසාම අපිට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ස්පර්ශ විඳින්න පුළුවන්. මේ විදිහේ කලක් තියෙන මේ විදිහේ පුද්ගලෙක් කියන මට්ටමේ මේ විදිහේ කෙනෙක් කියන මට්ටමේ මේ රූපයට දැස ගැනීමක් තියෙනවා. මේ කයට දැස ගැනීමක් තියෙනවා. මේ කය සංඥානක කරගන්න මට්ටමක්. ඒකට එහෙම නැත්නම් මේ මම වූ පුද්ගලයෙක් ඉන්නවා කියලා පුද්ගල නිශ්චිත කෙනෙක් හදාගන්න බව. පිටුනේ පුද්ගල නිශ්චිත කෙනෙක් නැතිනම් මේ රූපය ආත්මවත් විදිහට ඒ ගන්නකම නිසා එතන පවතින දේ මොකද්ද? ඔහුට දැන් දුක් විඳින්න පුළුවන්, සැප විඳින්න පුළුවන්. මේ පවතින හැම දෙයක්ම ලෝකේ අනුව වෙනස් වෙමින් ඔහුට යන්න පුළුවන් ආත්ම භාවයක් ඔහු උපදවගෙන තියෙනවා. ආත්ම භාවයක් උපදවගත්තේ කොහොමද? අර වෙමි කියන සංකල්පනාවත් එක්ක. වෙමි කියන සංකල්පනාව ඇති කරගත්තේ කොහොමද? අර ස්කන්ධයන්ගේ අවස්තු ආත්ම දෘෂ්ටිය නිසා. එතකොට ඒ ආත්මවත් දෘෂ්ටි ඇති තැනක පින්නතුනේ ඔබට අතීතයේ ඉඳලා අසුරු කරපු දේවල් ඇහෙන් දැකපු රූප කණෙන් අහපු ශබ්ද නාසයෙන් දැනගත්තු දේවල් දිවෙන් දැනගත්තු දේවල් හයෙන් දැනගත්තු දේවල් මේ සියල්ලකම එකතුවක් විදිහට ඔබට අද පුද්ගලයා හම්බ වෙලා තියෙනවා ඇස් තියෙන, කන් තියෙන, නාසය තියෙන, දිව තියෙන, කය තියෙන දැන් ඔබට සංකල්පනා වශයෙන් හැසිරෙන්නට පුළුවන් ලෝකයක් තියෙනවා. ඒ සංකල්පනා වශයෙන් හැසිරෙන්න පුළුවන් ලෝකයේ තියෙන ඔබට ඒ ලෝකයෙන් එන ඕනම දෙයක් ඇසුරු කරගෙන පිනතුනේ දැන් දුක උපදව ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ විදිහට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැසගත්තට පස්සේ අතිබික්‍රේ මනෝ අති ධම්මා අති අවිචා ධාතු. එතකොට එතන පවත්තන ධර්මතා ටික අතිබික්කවේ මනෝ මහණෙනි එතන මනස තියෙනවා අති ධම්මා එතන ධර්මයව පවතිනවා අති අවිජ්ජා ධාතු ඒ යථාර්ථය නොදන්නා අවිජ්ජා ධාතුවක් තියෙනවා අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුත්තස්ස අවිජ්ජා සංස්පර්ශයෙන් උපන් වේදනාවෙන් ස්පර්ශ කරපු අසුතවතෝ පුතුජනස්ස අසෘතවත් පුතජනයාට අස්මීති පිස්ස හෝති මේ වෙමි කියන හැඟීම පවතිනවා ඒ වගේම අහමය මස්මීති ඒ වගේම මම මගේ කියන සංකල්පනාව පවතිනවා භවිස්සන්ති පිස්ස හෝති අනාගතයටත් තියනවා කියන අදහස තියෙනවා රූපී භවිස්සන්ති පිස්ස හෝති තම රූපීව ඉන්නවා කියන සංකල්පනාව තියෙනවා අරූපී භවිෂ්‍යන්තේ පිස්සෝති මම අරූපී වෙනවා නම් හොඳයි කියන අදහස ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංඤී සංඤීව වාසය කරනවා නම් හොඳයි. ඒ වගේම මන අනාගතේ මේ විදිහේ සංඥා නැතුව ඉන්න තියෙනවා නම් හොඳයි. නේව සංඥානා සංඥා වෙන්න තියෙනවා නම් හොඳයි. දැන් ලෝකෙට කාම ධාතුවේ ඉඳලා රූප ධාතුවේ ඉඳලා අරූප ධාතුව වෙනකම් පින්නතුනේ දැන් ලෝකේ සකස් කරගෙන තියෙනවා. දැන් මේ බොහොම අපූර්ව ධර්ම સિદ્ધාන්තයක් අපූර්ව ධර්ම කාරණාවක් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව ඔස්සේ පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ටිකෙන් අතහැරලා වෙනත් දෙයක් පිළිබඳව මානසිකාරය කරනවා කියනවා නම් මේ ලෝකේ කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් යම් දෙයක් පිළිබඳව මෙනෙහි කරනවා නම් පිනතුනි ඒ මෙනෙහි කරන්නේම එක්ක රූපේ පිළිබඳව එක්ක වේදනාව එක්ක සංඥාව එක්ක සංස්කාර එක්ක විඥානය නැතිනම් මේ පහම කියන මේ කාරණා ටිකෙන් එකක් මේ කියපු පෙළ පින්නතුනි ඔබ ඔබේ ජීවිතයට ටිකක් ආදේශ කරලා බැලුවොත් අපි හැම මොහොතකම පින්නතුනි මේ පංච උපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරනවා හැම මොහොතකම පංච උපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරන අපිට දකින්නට තියෙන දේ තමයි පින්නතුනි ලෝකයේ අපි ගෙවල් දොරවල් යාන වාහන දුව පුතා මේ විදිහට අපි භෞතිකය භෞතික ලෝකය विद्यමාන වන දෙයක් පවතින දෙයක් හැටියට කල්පනා කරනවා ඒ පවතින ලෝකයේ තමයි අපි ජීවත් වෙන්නේ කියලා කල්පනා කරනවා එනිසා කාම ධාතුව ඇසුරු කරගෙන කාම ධාතුව පරියාපන්නව ඉන්න අපිට පින්නතනේ රූපයම තමයි මූලිකත්වය ගන්න. රූපේම තමයි ප්‍රකටව පෙනෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනකොට මේ කායානුපස්සනාව අපිට දේශනා කරන්නට යෙදුනේ. කය කය කියන දේ ඉස්සෙල්ලා දැකීම තුළ රූපේ පිරිසිද දකින ආකාරය අපිට දේශනා කළේ. එතකොට දැන් අපිට තියෙන ඉස්සෙල්ලාම වැඩිපුරම රූපය අසුරු කරගෙන පවත්නා කෙලෙසයක්. ඒ නිසා තමයි අපිට රූපය ගැන නොහිත වෙනත් දෙයක් ගැන හිතන්න බැරි. ඔබ යම් කිසි දෙයක් කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නේම එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එක්ක විඳපු දෙයක්. ওই කාරණා ටික තමයි කල්පනා කරන්නට පුළුවන්කම තියෙන දෙක්ට සුත මුත කියන මේ ධර්මයන් පිළිබඳව තමයි ඔබ යම් විදිහකින් විඤ්ඤාතයක් ගැන කතා කරනවා නම් ඔබ දැනගන්න. මොකද මේ දැකපු අහපු විඳපු දේවල් පිළිබඳව අපිට දැක්මක් තියෙනවා මේ දේවල් ලෝකේ පවතිනවා කියලා. දැකපු දේවල් ලෝකේ තියෙනවා. මීට මොහොතකට කලින් හෝ වේවා කාලයකට කලින් හෝ වේවා ඔබ දැකපු දේවල් දැකපු ලෝකයේ එළියේ තියෙනවා. ඒ වගේම අහන දේවල් අහන්න පුළුවන්කම ලෝකෙට අයිති දෙයක්. ඒ වගේම විඳින්න දේවල් ඒව ලෝකෙ තියෙනවා රස තියෙනවා ස්පර්ශ තියෙනවා. දැන් අපේ ජීවිතයේ සම්පූර්ණම ක්‍රියාත්මක වෙන්න පින්නතුනේ ඔන්න ඔය අදහස් මුල් කරගෙනනේ. දැන් රූපය දකින්න පුළුවන් කියන අදහසත් සමග ඔබ ඒ රූපේ දකිමින් ලස්සන රූප දැකීම සඳහා අවශ්‍ය කටයුතු ප්ලාස්ටි කරනවා අකමැති රූප ඉවත් කිරීම සඳහා නැතිනම් ඒ දේවල් නොබලා ඉන්නට අවශ්‍ය කටයුතු ප්ලාස්ටි කරගන්නවා අකමැති ශබ්ද නාහ ඉන්න පුළුවන් නම් ඔබ ඒ ඊටමත් අගේ කොට සලකනවා කැමැති ශබ්ද විතරක් ඇහිීම සඳහා ඔබ උත්සාහවත් වෙනවා මේ විදිහට ගඳ සුවඳ රස ස්පර්ශ හැම දෙයක් තුළම අපි දැන් ප්‍රිය අප්‍රිය බව තීරණය කරගෙන අතීතයේ ඉඳලා දැකපු දේවල් තාම තියෙනවා. ඒ දේවල් අනාගතය අපිට විඳින්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය නැතිනම් මේ දැකීම තුළ තමයි පින්නතුනේ අපි අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම ගොඩනගාගෙන තියෙන්නේ. හැබැයි මෙතන යථාර්ථය තමයි පින්නතුනේ ඔය හැම දෙයක්ම අපි ගොඩනගලා තියෙන පංච උපාදානස්කන්ධයක් තුල. අපි මේ මානසිකාරයේ පවත්වන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳවයි මානසිකාරයේ පවත්වන්නේ කියන එකෙන් අදහස් කරන්නේ අපි උපාදාන වශයෙන් දැඩිව අල්ලගත්ත දෙයක් පිළිබඳවම තමයි මේ ලෝකේ පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. උපාදාන වශයෙන් දැඩිව ග්‍රහණය කරගත්ත, දැඩිව අල්ලගත්ත දෙයක් පිළිබඳව තමයි අපිට මේක පවත්වන්නේ. ඔබ අතීතයේදී නිරුද්ධ වුණා කියන ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා ඔබට සැප උපදවන්නට පුළුවන් හෝ දුක් උපදවන්නට පුළුවන් හෝ දේ රූපේ පැත්තේ දකිනවා. ඒ නිසා ඔබ කල්පනා කරනවා ඒ දරුවා කියන රූපේ නම් ඒක දැක්කහම Tamanට සතුට ඇති වෙනවා නම් ඒ ඇති කරගන්න සැප වේදනාව රූපේ පැත්තේ තමයි පවතින බවට අදහස් කරන්නේ. එතකොට ඒ කාමසහගත සංකල්පනාව ඒ කාමසහගතව ඇති කරගන්න ලබන උපාදානය කියන දේ දැඩිව ග්‍රහණය කරගන්න දේ. පිටිනතුනේ අපිට ඒ දේ නැවත විඳින්න පුළුවන් කියන මනෝභාවය ඇති කරලායි නතර වෙන්නේ. එතකොට ඒ ආස්වාදයේ දැකපු නැතිනම් මෙහි ඇති කරගත්ත සැප වේදනාව බාහිර රූපේ පැත්තේ තියෙන දෙයක් හැටියට දකින්නකම නිසා ඔබට පුළුවන් ඒක අනාගතයට විඳින්න. අනාගතයට පවතින දෙයක් හැටියට රූපේ තියෙන දෙයක් හැටියට ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා. එනිසා රූපයේ ඒ දේ පවතිනවා කියලා හිතාගෙන රූපයේහි පවතින දේ විඳින්න යනකොට ආපහු අපි S2 ඇරලා බලනකොට අනාත්ම වූම රූපය සමවට පැමිණෙනවා. අනාත්මෝම රූපය සමුවට පැමිණෙනකොට අපිට ආත්මවත් වූ අදහසම නැවතත් උපදිනවා. ආත්මවත් වූ අදහසම අර කලින් තිබුණ දෙයම තමයි මේ දැනුත් තියෙන්නේ කියලා ආත්මවත් වූ හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒ දරුවා කියන රූපය ඒ රූපය තුළ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඒ රූපේම අතීතින්දලා මේ වෙනකන් ජීවත් වෙන අනාගතේට මේක ඒ අපිට මේ විදිහට මේ පිළිබඳව ආත්ම සහගත සංකල්පනා කියනවා. ඒ ආත්ම සහගත සංකල්පනා ටික හා සමගම අනෙක් පැත්තෙන් නැති වෙන දේ තමයි. Tamange පැත්තෙන් ඒතේ විඳින, ඒතේ දකින, පවතින මමත් ජීවත් වෙනවා. මම ඉන්නවා කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඒ මම කියන අත්දැකීම පින්නතුනේ අපිට නිකම්ම ලැබුණු දෙයක් නෙමෙයි. ඒ මම කියන අත්දැකීම රූප බලන්න පුළුවන් මම. හොඳට හිතලා බලන්නකො මම කියන කෙනා කවුද කියලා. රූප දකින්න පුළුවන් මම. ශබ්ද අහන්න පුළුවන් මම. කඳ සුවඳ විඳින්න පුළුවන් මම. රස විඳින්න පුළුවන් මම. ස්පර්ශ විඳින්න පුළුවන් මම. දැන් එක රූපයක් පිළිබඳවයි අපි දැනගන්න යන්නේ. කෙනෙක් පුද්ගලයෙක් කියලා දැනගන්නේ කෙනෙක් ගැන. එක්කෙනෙක් ගැන දැනගත්තට ඒ දැනගන්නේ කවුද? රූප දකින්න, ශබ්ද අහන, ගඳ සුවඳ විඳින, රස ස්පර්ශ විඳින මම තමයි ඒ දේ දැනගන්නේ. අපිට පුද්ගල බව කියන එක අද සම්පූර්ණම මේ පංචේන්ද්‍රයක් සහිත රූපයක් තුළින් අපිට ගෙනල්ලා දීලා තියෙනවා. කොයි වෙලාවකවත් ඒ මනෝභාවයේ තුල ඒ වෙලාවේදී පවතින අනික් කිසිම ආයතනයක් නෙමෙයි. ඒ වෙලාවේදී පවතින තුනතර එකම මනෝ ධාතුවක් සහ මනෝ විඥාන ධාතුවක් කියන දෙයක්. මොකද ඒක කර්ම සකස් කරගන්න මට්ටමේ දෙයක්. ඒ වෙලාවේදී ඔබට රූපේ තියෙනවා කියන්නේ නැහැ. ඒ වෙලාවේදී ඇහැ තියෙනවා කියන්නේත් නැහැ. රූපයත් විරුද්ධයි ඇහත් විරුද්ධයි. හැබැයි නිරුද්ධ වන ධර්මයේ අරබයා මේ පුද්ගල බව ගොඩනගා ගන්න තැනදී ආත්ම දෘෂ්ටි ඇති කර ගන්න තැනදී එතකොට පවතින්නේ අතිමනෝ ඒ මනායතනේ පවතිනවා අති ධම්මා ධර්මයෝ පවතිනවා අර ගත්ත ආරම්මණයන් පවතිනවා සියල්ලක්ම අත්‍ය අවිජ්ජා ධාතු ඒ සියල්ලක්ම එකතු කරගෙන අවිද්‍යා ධාතුවක් පවතිනවා එතකොට අවිද්‍යා ධාතුව තියෙනකොට අවිද්‍යා සංස්පර්ශයෙන් උපන්. බොහොම වැදගත් වචනයක් අපිට දක්නට ලැබෙනවා මේ අවිද්‍යා සංපස්සජේන භික්කවේ වේදිතේන පුත්තස්ස. අවිද්‍යා සංස්පර්ශයෙන් එපන් ඒ වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දකට. එතකොට ඒ අවිද්‍යාව කියන දේ අවිද්‍යා සංස්පර්ශයක් කියලා කියනවා. අවිද්‍යාව කියන දේ ස්පර්ශයක්. එතකොට මේ අවිද්‍යා සංස්පර්ශයෙන් ස්පර්ශ කරපු අසුතවතෝ පුදුජනස් අසුතවත් පුදුජනයන්ට අවිද්‍යා සංස්පර්ශය කියලා කියන්නේ පින්නතුනි මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා ඇති කරගත්ත මනෝභාවයට ඒ කියන්නේ නාම ධර්මතා ටික දන්නේ නැහැ රූපය කියන ධර්මතා ටික දන්නේ නැහැ දන්නේ නැතිකම නිසා මේ ඔක්කොම ටික ඇසුරු කරගෙන පුද්ගලයෙක් කියන සංකල්පනාව ගොඩනගාගත්තට පස්සේ නැතිනම් කෙනෙක් දෙයක් කියන සංකල්පනාව ගොඩනගාගත්තට පස්සේ අන්න ඒ අවිද්‍යා සංස්පර්ශය නිසා උපන් දෙයක් කියලා කියනවා. අවිද්‍යාව සංපස්සජේන පුත්තස. අවිද්‍යා සංස්පර්ශයෙන් ස්පර්ශ කරපු කෙනෙක්. ඒකට අවිද්‍යා සංස්පර්ශයෙන් ස්පර්ශ කරපු කෙනෙකුට ඒ වේදිතේන එතන වේදනාවන්ගෙන් තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. නැතිනම් වේදිතේන පුත්තස්. එතකොට ඒ වේදනාවෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ සැප වශයෙන් ඔබට අසුරු කරන්නට ලැබෙනවා. දුක් වශයෙන් ඔබට අසුරු කරන්නට ලැබෙනවා. මේ සැප දුක් වශයෙන් රූපේ කියන දේ පිළිබඳව දැන් ඔබට අසුරු කරන්න ලැබෙනවා. ඒ කෙනාට තමයි අහමස්මි මේ මම ඉන්නවා කියලා අස්මීති සහෝතිය මම වෙමි කියන හැඟීම උඩට පවතිනවා. මම මගේ කියන හැඟීම ඔහුට පවතිනවා. එතකොට වෙමි කියන හැඟීමක් මම මගේ කියන හැඟීමක් ඒ කෙනාගේ ජීවිතය තුළ පවතිනවා. එහෙම නැත්නම් රූපී වරිසන්ති. මම මේ මට්ටම අතහැරලා දාලා රූපී මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. එනොත් එහෙනම් අරූපී මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. එමත් නැතිනම් සංඤී අසංඤී මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. ඉතින් ඕනම තැනකට මේ නේව සංඥා නා සංඥා මට්ටමකටපත් වෙනවා නම් හොඳනේ තුන් භවෙම අලලා තුන් භවෙම එකතු කරලා තමයි මේ කාරණාව පිළිපදව පැහැදිලි කරන්නේ. එතකොට මේ ඕනම තැනක ඉඳලා කෙනෙක් සමනුපස්සනාවක් තියනවනම් නැතිනම් දෘෂ්ටි සාගත මෙනෙහි කිරීමක් තියනවනම් පිනතුනේ දෘෂ්ටි සාගත මෙනෙහි කිරීම පවත්වලා තියෙන්නේ ඔන්න ඔය විදිහේ අවිද්‍යාවක් නිසා අවිද්‍යා ධාතුවක් නිසා රූපාවචර ධ්‍යාන උපදෝගත්තද අරූපාවචර ධ්‍යාන උපදෝගත්තද ඒ හැමතෙම පොදු ගුණ අවිද්‍යා ධාතුවක් තියෙනවා. ඒ අවිද්‍යා ධාතුවේ ලක්ෂණය එකයි. ඒ කියන්නේ කාම ධාතුවේ අද ඉන්න ඔබට රූපේ යථාර්ථය පේන්නේ නැහැ වගේම රූප ධාතුවේ ඉන්න කෙනාට එතන පවත්නා රූපේ යථාර්ථය පේන්නේ නැහැ. අරූප ධාතුවේ ඉන්න කෙනාට එතන පවතින සංඥාවේ යථාර්ථය පේන්නේ නැහැ. නාම ධර්මතාවයන්ගේ යථාර්ථය පේන්නේ නැහැ. ඒ ධර්මයන් නිසා ඔහුට වෙමි කියන හැඟීම පවතිනවා. ධානය හා සමග තමා හෝ තමා සමග ධානය හෝ වෙමි කියන සංකල්පනාවක් ඔහුට පවතිනවා. එතකොට ඒ දේ තුලින් ඔහුට මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ තුන් ලෝකයේ තුල මොන තැනකටපත් වුණත් මේ වෙමි කියන හැඟීම නතර කරන්න බෑ. වෙමි කියන හැඟීම නතර වෙන්නේ නැත්නම් ඒ කෙනාට අවිද්‍යාව සංස්පර්ශයෙන් උපන් වේදනාව කියන දේ නතර වෙන්නේ. ඒ නිසා පවතින දේවල් නැතිව යන දුක අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවාම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට අපිට පිළිතුරක් දේශනා කරන ක්‍රමවේදයකට පෙන්වලා දෙනවා කොහොමද? තිත්තන්ති කෝපන වික්කවේ තත්ත්වේව පංචේන්ද්‍රයන්. පාණෙනි මේ පංචේන්ද්‍රිය ධර්මය මේ ඒ විදිහටම තිබුණ දෙයක්. ඒවා තියෙන ධර්මය. අතිත්ත සුතවතෝ අරිය ශාවකස්ස අවිජ්ජා පහීති. නමුත් එහිලා සුතවත් වූ ආර්ය ශ්‍රාවකයාගේ අවිද්‍යාව කියන දේ දුරු කරගත යුතුයි දුරු වෙනවා. විද්‍යා උප්පජ්ජති. එතකොට විද්‍යාව උපදිනවා. තස්ස අවිජ්ජා විරාගා විජ්ජුපාදා අස්මීති පිස්ස නොහෝති. අවිද්‍යාව නැති කිරීමෙන් විද්‍යාවගේ ඉපදවීමෙන් ඔහුට වෙමි කියන හැඟීම පවතින්නේ නැහැ. එතකොට මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේම පංච ඉන්ද්‍රිය ධර්මයෝ පිහිටා සිටිනවා. පංච උපාදානස්කන්ධය කියන තැනම පංච උපාදානස්කන්ධය තැනකම පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටා සිටීම තියෙනවා. එතකොට අපිට පංචේන්ද්‍රිය ධර්ම කියන කාරණාව අවස්ථා දෙකකදී අපට ඇසුරු වෙනවා. මේ කාරණාව බොහොම වැදගත් වගේම බොහෝ දෙනෙකු විසින් ඇතැම් විට වර්ධවා ගන්නවා ඇතැම් විටක ඒ කාරණාවම යම් විදිහකින් නොතේරුම් කමක් තියෙනවා නිසා ඒ කාරණාව පිළිබඳව බොහොම වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා ඇහැ කියලා ගත්තට පස්සේ පිටිනතුනේ යම් කිසි කෙනෙකුට ඇස ඇසුරු වෙන රූපය ඇසුරු වෙන චක්කු විඥානය ඇසුරු වෙන අවස්ථාවක් තියෙනවා ඒ තමයි ඇස කියන එක හටගන්න රූපය කියන එක හටගන්න චක්කු විඥානය හටගන්න මොහොතේදී ඔවුන්ගේ ප්‍රත්‍ය සිදු කිරීම වශයෙන් තේ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. ඒ ධර්මයන් හටගෙන නිරුද්ධ වුණ තැනකදී විඥානයේ මගින් ඒ ධර්මයන් නැවත ඇසුරු කරමින් දෙයක් ගොඩනගන මට්ටමකුත් තියෙනවා. මේක දැන් දෙකක්. ඇහැට රූපයක් ඇත්තෙනකොට ඇහි දර්ශනේ අස රූපයන්ගේ දර්ශන කෘත්‍ය චක්කු විඥානය කියන දේ විඥානන කෘත්‍ය කියන දේ පින්නතුනේ ඒ කෘත්‍ය සිදුවෙන යථා භූත වූ විපාක ධර්මයේ යෙදෙන අවස්ථාවක් තියෙනවා ඒ වගේම ඒ විපාක ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වුණු තැනක ඒ ධර්මතා ටික අරඹය පුද්ගල බවක් හදා ගන්න තැන. එහෙමත් නැත්නම් ඒ ධර්මතා ටික අරඹය ඇහැ තියෙනවා රූපේ තියෙනවා චක්කු විඥානේ තියෙනවා කියලා ඒ ඒ ධර්මයන්ගේ ඇති පුද්ගලයේ නිර්මාණය කරගන්න තැනකින් නැවත ඇස ඇතුළු වෙනවා. එතකොට එනකොට ඇහැ තියෙනවා නම් පින්නතුනේ එයා සසරට යන කෙනෙක්. නැතිනම් මායාවේ විෂයක් ක්ෂේත්‍රයේ තුර ජීවත් වෙන කෙනෙක්. සියල්ල ඇවිල ගන්නා ලදී කිව්වාම ඇස රූප චක්කු විඥාන ආදී සියල්ල ඇවිල ගන්නා ලදී ධර්මයෝනේ. එතකොට ජාති ජරා මරණ ආදී සියල්ලන්ගෙන් ඇවිල ගන්නා ලද්දක් මේ ධර්මය. එතකොට මේ ඇවිලගෙන තියෙනවා නම් අපිට මේ ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කරන්නට ඕනේ. මහණෙනි යමක් ඔබගේ නොවේ නම් ඒ පහ කරව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට යමක් අපේ නෙමෙයි නම් ඒ දුරු කරන්න ඇස ඔබගේ නෙමෙයි. ඇහැ කියන එක අපේ නෙමෙයි, රූප කියන එක අපේ නෙමෙයි. මෙන්න දුරු කළ යුතු ධර්මය කියලා අපිට පෙන්නනවා. ඒකට අන්න ඒ දුරු කළ යුතු ඇහැ මොකද්ද? ඒ දුරු කළ යුතු ඇහැ පින්නතුනේ අර අපි දර්ශන කෘත්‍ය සිදු කරන තැන එදෙන ඇහැ නෙමෙයි මේ දුරු කරන්නට කියලා කතා කරන්නේ. එහෙනම් අර අනාථපිණ්ඩකෝ වාද සූත්‍රයේදී වගේ විග්‍රහ වන දැක්වෙන ගැහැවිය නොබේ විඥාණයට ඇස ඇසුරු නොවේවා. රූප ඇසුරු නොවේවා. චක්කු විඥාණය ඇසුරු නොවේවා. එතකොට අනේ පිට සිතතුමාට දෙන මේ අවවාදයේ දිහා බලනකොට ඇහැ ඇසුරු වෙනවා නම් විඥාණයෙන්, රූපය ඇසුරු වෙනවා නම් විඥාණයෙන්, එතකොට චක්කු විඥානයේ විඥාණයෙන් ඇසුරු කරනවා. එතකොට හොඳටම පැහැදිලි මේ කතා කරන්නේ මේ මනෝ විඥාන මට්ටමකදී කෙනෙක් ඇස ඇති බවට ගන්නවා නම් රූප ඇති බවට ගන්නවා නම් චක්කු විඥානය ඇති බවට ගන්නවා නැත්නම් මේ ධර්මයන්ගේ ඇසුරු කිරීම සිද්ධ කරනවා නම් එයාට ලෝකේ ඉපදිලා එයාට දුක උපදින පැත්තක් තියෙනවා මේ ධර්මයන්ගේ Nirodha කියන දේ පෙන්වලා දෙන්නට යනකොට ඇහැ නිරුද්ධ නම් දකින්න වෙන්නේ එහෙමනේ මනෝවිඤ්ඤාණ මට්ටමින් දැනගන්නකොට අර දර්ශන කෘත්‍ය හදපු ඇහැ නිරුද්ධ බව තමයි යාට දැනගන්න වෙන්නේ. රූපේ නිරුද්ධ බව තමයි දැනගන්න වෙන්නේ. චක්කු විඤ්ඤාණාදී නිරුද්ධ බව තමයි දැනගන්නට වෙන්නේ. එතකොට ඒ ධර්මයන් පිළිබඳව පවතින්නේ නිරෝධයක් නම්, නිරෝධ සහගත මානසිකාරයක් නම් පින්නතුණියට ලෝකේ කරක්ක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? එයාට රූපේ තියනවාද කියලා ආය අහන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි රූපය රූප නිරෝධය සාක්ෂාත් කළ නිසා තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඇහි නිරෝධය සාක්ෂාත් කළ නිසා තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඒකේ පවතිනකොට ඒකේ තියාගෙන නිවන කියන දේ වෙනම තියනවා එහෙම නෙමෙයි. ඒ නිසා අපිට දකින්නට වෙනවා පංචපාදානස්කන්ධ ධර්මය නැතිනම් විපාක ධර්මතා ටික අරබයක් මේ පංචේන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන දෙයක්. එතකොට නමුත් එතන සුතවතෝ ආර්ය ශාවකස්ස අවිද්‍යාපහීති. ඒ ධර්මයේ පිළිබඳව සෘතවත් ආර්ය ශ්‍රාවකයාට අවිද්‍යාව දුරු වෙනවා. මොන ධර්මයේ පිළිබඳවද? චිත්තන්ති කෝපන වික්‍රේ තත්තේව පංචේන්ද්‍රයන් මහන්නේ එහිම පංචේන්ද්‍රිය ධර්මයන් තියෙනවා පංචඋපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව වූ පංචේන්ද්‍රිය ධර්මයක් තියෙනවා අති අතිහෙත්ත සුතවතෝ අරිය සවතසා විච්ඡාපහයති මෙතන මෙහිදී ඒ සුත්තවත් ආර්ය ශ්‍රාවකයාගේ අවිද්‍යාව දුර වෙනවා එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවානේ පංචඋපාදානස්කන්ධයේ මත ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම කොහොමද තියෙනවා එතකොට මෙහිදී මෙතනදී සුතවත් ආර්ය ශ්‍රාවකයාට අවිද්‍යාව දුර වෙනවා. එතකොට නැතිනම් මේ අවිද්‍යාව විද්‍යාවක් බවට පත් කරගන්නවා. දැන් අවිද්‍යාවම තිබ්බොත් මොකද වෙන්නේ? අවිද්‍යාවම තිබ්බොත් අර පංචේන්ද්‍රිය ධර්මයන් පිළිබඳව නැතිනම් අර ස්කන්ධ ධර්මයන් පිළිබඳව එයාට සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් හටගන්නවා. ස්කන්ධ ධර්මයන් පිළිබඳව, ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් හටගන්නවා. ඒතර සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් හටගත්තට පස්සේ පිනතුනි අන්න ඒ කෙනාට සසර පැවැත්මක් වෙනවා. දුක් විඳින්න පුළුවන්කම පෙනෙනවා. ඉපදෙන මැරෙන ලෙඩ වෙන බව උඩට විඳින්න පුළුවන්කම තියෙනවා. තමාගේ මරණ දුක, අනුන්ගේ මරණ දුක, තමාගේ ලෙඩවීමේ දුක, අනුන්ගේ ලෙඩවීමේ දුක මේ සියල්ලක්ම විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඔහුට අර ස්කන්ධ ධර්මතා ටික ඉන්ද්‍රිය ධර්මයන්ගේ එන දේ පිළිබඳව අවිද්‍යාවකුයි තිබුණේ. විද්‍යාවක් තිබෙන්නේ නැහැ. ඒ අවිද්‍යාව නිසා අවිද්‍යා සංස්පර්ශය නිසා පිටුතුනි ඒකෙන් අල්ලගත්තෙම ඒ දේ පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට දෙයක් හැටියට වටිනා නොවටිනා දේවල් හැටියට ඒ තුල සැප දුක් විඳින්න පුළුවන් බව නිර්මාණය කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව වූ ඒ දැක්ම එහෙමම තිබේවා. එමත් නැතිනම් ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව පංචේන්ද්‍රියෝ එසේම තිබේවා. සෘත්තවතාරිසාවකයා සෘතවත් කියලා කියන්නේ මේ ධර්මතා ටික පිළිබඳව දකින්න කෙනා එයා අවිද්‍යාව දුරු කරනවා. අවිද්‍යාව දුරු කරන්න පිණිසනේ විද්‍යාව උපදෝගෙනනේ. දන්නාකම උපදව ගන්නවා. දන්නාකම උපදව ගන්නේ කුමක් පිළිබඳවද? අර පංච පාදානස්කන්ධය පිළිබඳව එහෙමත් නැතිනම් අර ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඔහු දන්නාකම උපදව ගන්නවා. දන්නාකම උපදව ගන්නකොට පින්නතුනේ ඔහුට දකින්නට ලැබෙනවා ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ ස්කන්ධ ධර්මතා ටිකේ Nirodhaය ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ වැයවීමත් කියන කාරණාව දකිනකොට ආයතනයන්ගේ හට ගැනීමත් ආයතනයන්ගේ නිරෝධයක් පිළිබඳව දකිනකොට ඒක නට මොකද වෙන්නේ ඒ අවිද්‍යා විරාගයෙන් විද්‍යාවගේ ඉපදීම නිසා අස්මීති පිස්සන මොටි වෙමි කියන හැඟීම නැහැ. ඇයි වෙමි කියන හැඟීම නැත්නම් වෙමි කියන දේ පවත්වන්න තැනක් නැහැ පින්නතුනි. ඔබට වෙමි කියන හැඟීම පවතින්නේ කොතනද කියලා බලන්නකෝ. විනී කියන හැඟීම පවතින්නේ ඔබේ විඥාණය නැතිනම් තමන්ගේ විඥාණය රූප ඇස ඇසුරු කරනවා නම් රූපය ඇසුරු කරනවා නම් චක්කු විඥාණය ඇසුරු කරනවා නම් කන ඇසුරු කරනවා නම් සද්දේ ඇසුරු කරනවා නම් සෝත විඥාණය ඇසුරු කරනවා නම් අන්න ඒ අසමග වෙණී කියන හැඟීම පවතිනවා රූපේ නිරුද්ධ වුණ බව පෙන්වන්නේ නැතුව රූපේ නිරුද්ධ වුණ බව දැක් නොදකීම නිසා ඒක ඇති බවට මෙනෙහි කරනවා පවතින දෙයක් කියලා ගන්නවා. එතකොට ඒ පවතින දෙයක් කියලා ඇති බවට මෙනෙහි කිරීම නිසාම එතන නැවත දකින්න පුළුවන්කම ඔබට තියෙනවා. එතකොට ආපෝස්තරයක් එකම රූපේ නැවත දකිනකොට මොකද වෙන්නේ? කලින් දැකපු එකම තමයි ආයෙ පේන්නේ. තුන්වෙනි පාර දැක්කොත් තමයි. කලින් දෙපාරක් දැකපු එක ආයෙත් තිය සාම තියෙනවා. මේ විදිහට තහවුරු වෙනකොට වේගවත්ව මේ සිද්ධිය වුණොත් එහෙම එක දිගට තියෙන දෙයක් උඩට ලැබෙනවා. කොයි වෙලාවකවත් එකම වස්තුව තැන් දෙකක එක විට තියෙන්න පුළුවන් කමක් නැත්තේ දැන් අපි මෙහෙම අතෝසවනවා කියන කාරණාවේදී එකම රූපය තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් නැහැ. එක අවස්ථාවකදී තියෙන්නේ එක තැනක පමණයි. හැබැයි අපේ මනස තුළ මේ ඔක්කොම එකතු කරලා දෙනකොට අර පල්ලෙහා තිබුණු අතයි උඩට එසෙව්වේ කියලා අපිට දැක්මක් හදලා දීලා තියෙනවා. හැබැයි කවදාවත් අපි ඇහැට අතේ එසවීමක් අපි ඇහැට දැක්කේ නැහැ. ඇහැට හැම මොහොතකම පේන්නේ එක තැනක තියෙන අතක් විතරයි. එක තැනක තියෙන අතක් විතරක්, එක තැනක තියෙන වර්ණ සතහනක් විතරක් ඇහැට පෙනෙන තැනක අපි සම්පූර්ණම මනසින් ඔසෝල දෙනවා පින්නතුනේ අතක් ඔසවනවා කියලා දැන් පුද්ගලයෙක්ගේ කරන ක්‍රියාකාරකමක් විදිහට අපිට ඒක හම්බෙලා අත ඔසවන බවක් හම්බෙලා. ඒකෝට ඒ අත ඔසවන බව නිකම්ම නෙමෙයි අපිට ලැබුණේ. අත ඔසවන බව ලැබුණේ වර්ණ සතහන ඇස රූප කියන ධර්මයන්ගේ වැයවීම රාශියක් ඇති තැනක ඒ වැය වුණු බව නොදන්නාකම නිසා ඒ ධර්මයන් පිළිබඳව අපි පුද්ගලයෙක් විදිහට දැක්කා. ඇයි? එකපාර දැකපු දේම තමයි ආපහු ඊළඟට දකින්නේ. ඒ දේම වෙනස් වෙලා, ඒ දේම වෙනස් වෙලා මේ විදිහට අපිට දකිනකොට මේ මොහොතින් මොහොත මොහොතින් මොහොත තිබුණ එකම අර්ථය එසෙව්වා කියන සංඥාවක් අපිට තියෙනවා. ඒ තියෙනකොට නිකම්ම මොකද වෙන්නේ? වෙවි කියන හැඟීමක් තියෙනවා. අත්තේ අතට එසවීම දක්ින පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා. තමන්ගේ පැත්තේ තම තමන්ගේ පැත්තේක ජීවත් වෙනවා. එතකොට ඒ ජීවත් වෙනවා කියන පුද්ගලයා ඇති උනේ කොහෙද? අර මොහොතක් මොහොතක් ආස්වාස හතගෙන නිරුද්ධ වුණ අර වර්ණ සතහන දැනගන්නවා කියන බව තුළ පින්නතුනි දකින්නා මේ පැත්තේ ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒ අත ඔසවන්න පටන් ගත්ත තැන ඉඳලා ඔසවලා අවසන් කරපු තැන දක්වාම දැකපු කෙනා තම තමන්ගේ පැත්තේ ඉන්නවා. අන්න ඒකට කියනවා වෙමි කියන හැඟීමක් පවත්වනවා කියලා. වෙමි කියන හැඟීම බොහොම සියුම් දෙයක් වෙනතුනි. ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. වෙමි කියන හැඟීම බොහොම ක්ෂණිකව ඇති වෙන දෙයක්. ක්ෂණිකව කියලා කියන්නේ මේක දකිනකොටම හැම වර්ණ සතහනක් පිළිබඳවම ඇහැට පේනකොට අපිට වෙමි කියන හැඟීම ඒ හා සමග කර්ම මට්ටමකදී වෙමි කියන හැඟීම පවතිනවා. එතකොට දෘෂ්ටි සහගත මට්ටමකට යන්නේ අතීත තිබ්බේකම තමයි කාම තියෙන්නේ මේ තියෙන එකම තමයි අනාගතයට තියෙන්නේ. කියන්නේ ඌයෙමි වෙමි වන්නේමි කියලා අපිට මේක තුන් කාලෙකින්ම තියෙනකොට තියෙනකොට හම්බ වෙනකොට අතීතයේ ඉඳලා තිබුණ දේම තමයි මේ පවතින මේ තියෙන දේ තමයි අනාගතයට යන්නේ කියලා අපිට ලැබෙනකොට වෙනතුනේ අන්න ඒක දෘෂ්ටියක්. ඒකට කියන අපි සක්කාය දිට්ඨි මට්ටමටපත් වෙලා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට වෙමි කියන හැඟීම් සමුදායක් එකතු කරගෙන අන්තිමේටම උණ දේවල් අනාගතයට වෙන දේවල් පිළිබඳව කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. මේ දැක්ම දිහා බලනකොට පින්නතුනේ අපිට දුරු කරගන්න තියෙන්නේ එකම අවිද්‍යාව කියන දේ. ඔබ ඇහැ මට්ටමින් කරන්නට වෙන දෙයක් නෑ. රූප මට්ටමින් කරන්න දෙයක් නෑ. දුරු කරනවා කියලා දුරු කරන්න තියෙන එකම දේ තමයි අවිද්‍යාව දුරු කරන එක. ඒකට අවිද්‍යාව සංස්පර්ශයෙන් උපන උපදවන වේදනාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු කරනකොට. අවිද්‍යාව දුරු කරන්න වෙන්නේ විද්‍යාව උපදව ගැනීම තුළ. විද්‍යාව උපදව ගන්නට නම් ඔබට මේ ඥාන දර්ශනය, මේ දැක්ම කියන දේ උපදව ගන්න වෙනවා. එතකොට මේ ඥාන දර්ශනය එහෙමත් නැතිනම් මේ දැක්ම උපදව ගන්න යනකොට වෙනතුනි ඔබට අර රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මයන්ගේ යථාර්ථය දකින්න වෙනවා. ඒ දේවල් අනුව ඔබට හොඳට මානසිකාරයේ පවත්වන්න සිද්ධ වෙනවා. දැන් ඔබට මේ දැක්ම සාක්ෂාත් කරන්න ජීවිතේ භාවනාවක් අවශ්‍යයි. එමත් නැතිනම් ජීවිතේ දියුණු කිරීමක් අවශ්‍යයි. පළවෙනිම දේ තමයි දර්ශන භූමිය. දෙවෙනි භූමිය භාවනා භූමිය. භූමි දෙකක් තියෙනවා. දර්ශන භූමිය තමයි ඔබ පළමුවෙනි පළමුවම මේක දකින්න අවශ්‍යයි. ඊට පස්සේ පුළුවන් ඒ දැකපු ඒ නුවණ ඒ දැකපු දර්ශනයේ භාවනාව වශයෙන් දියුණු කරගෙන යන්න. එහෙනම් පළවෙනි අවස්ථාව තමයි දර්ශන භූමිය කියලා කියන අවස්ථාව. ඒ දර්ශන භූමිය ඔබට උපදව ගන්නට වෙන්නේ පිටතුලින් අර දැක්මක් විදිහට තමා තුළ පළමු අවස්ථාවට ඇති වෙනු ලබන ඥාන දර්ශනයක් විදිහට තමයි දර්ශන භූමිය කියන දේ උපදින්නේ. ඒකට මේ දර්ශන භූමිය උපදව ගන්නට නම් ඔබට මේ සමතේ පැත්තෙන් සිත එකඟ කරනවා වගේම විපස්සනාව පැත්තෙන් මේ ඇත්ත යථාර්ථය නැවත නැවත නැවත නැවත පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. ඒකට මේ පෙන්වා දීම තුළ තමයි රූපේ ඇත්ත ඇති හැටියට දැකීම. වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානයේ ඇත්ත ඇති හැටියට දැකීම. ඇසකරන වාස්සේ දිව ශරීරය කියන මේ ආයතන ධර්මයන්ගේ ඇත්ත ඇටියට දැකීම කියන දේ සිද්ධ වෙනවා. එතකොට අපිට ඒක නැවත නැවත ඔබේ හිතට ඔබ මානසිකාර්යයේ පවත්වමින් පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. මානසිකාර්යයේ පවත්වමින් ඔබ ඒක නැවත නැවත පෙන්වා දෙනකොට තමයි එය සිහිය නුවණ පැවැත්විය හැකි තැනක් බවට පත් වෙන්නේ. මූලික වශයෙන්ම සිත විසිරුණු කෙනෙකුට හිත නොඑක් නොඑක් අරමුණු වල හිත ගහගෙන ගිහිල්ලා නම් ඒ නොඑක් නොඑක් අරමුණු වල හිත ගහගෙන යනකොට පින්නතුලි මේක දකිනවා කියන එක පහසුවෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ මේක අපහසුයි. ඒ නිසා චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීමේදී ක්‍රමෝපායන් දෙකක් ඔබට අනුගමනය කරන්නට පුළුවන්. එකක් තමයි විපස්සනාව මූලිකව සමතේ පැත්තට ඔබට නැඹුරු වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් සමත මූලිකව විපස්සනාවක් වඩන්නට පුළුවන්කම සමත මූලික විපස්සනාවක් වඩනකොට එයා චිත්ත ඒකාග්‍රතාවය මුල් කරගෙන කර්මස්ථාන දිනු කරමින් උපචාර අර්පණ ආදී උපදවමින් තමයි එයා සමතේ මූලික කරගෙන විපස්සනාවකට නැඹුරු වෙන්නේ. ඒ වගේම විපස්සනා මූලිකව යම් කිසි කෙනෙක් සමතේ වඩනවා නම් විපස්සනා මූලිකව සමතේ වඩන කෙනා පින්නතුනේ සිද්ධ කරන්නේ ඥාන දර්ශනය මූලික කරගෙන ඒ ඔස්සේ ගොඩනගෙන චිත්ත ඒකාග්‍රතාවය හා සමග ඉදිරියට යන්න. ප්‍රායෝගිකව වඩනකොට පහසු ක්‍රමවේදයක් තමයි ඇති බවට හමුවන එක රූපයක් අරගෙන හැම වෙලාවකදීම ඒ රූපේ පිළිබඳව නැවත නැවත විදර්ශනා වශයෙන් මනසකාරය කරගන්න. අපිට දුව පුතා, ගෙවල් දොරවල්, අම්මා තාත්තා මේ විදිහට ලෝකෙ තුල තියෙනවා කියලා අපිට හම්බ වෙන පවතිනවා කියලා අපිට හම්බ වෙන දෙයක් පිළිබඳව අපි හොඳට අරගෙන ඒ පිළිබඳව අපි හොඳට සම්මර්ෂණය කරලා බලනවා. හිත තැබූ පමණින් පෙනෙනවා නම් ඒක බොහොම වටිනා මට්ටමක්. හදිස්සියෙම පේන්නේ නැත්නම් අඩුවතරමේ සතර මහා ධාතුව පිළිබඳව හොඳට මෙනෙහි කරලා සතර මහා ධාතුව, පඨවි ධාතුව, දරුව ධාතුව, ධාතුව දරුවද, තේජෝ ධාතුව, දරුවද, වායෝ ධාතුව දරුවද, එමත් සතර මහා ධාතුව ඇති තැනක තියෙන උපාදාය රූප, වර්ණ රූපේ දරුවද, මේ විදිහට ඔබට හොඳට මෙනෙහි කරලා බලන්නට වෙනවා. ඒ විදිහට තේන්නේ නැත්නම් කෙස්ලොම් නියද සම්මස්න හරයට ඇට මිදුළු මේ වගේ ධර්මතා ටිකක් පිළිබඳව වෙනවා මේ එකක් එකක් දරුවද කියලා ඔබට බලන්න වෙනවා. ඒකට බලනකොට ඔබට පේනවා මේ එකක්වත් දරුව නෙමෙයි කියලා. ඒකට දරුව නොවන ධර්මතා ටිකක් ඇති තැනක දරුවා කියලා සංකල්පනාවක් ඇති කරගෙන තියෙනවා නම් ඒ ඇති කරගෙන තියෙන තමා තුළින්ම උපදෝගත්ත දෙයක් තුලින්නේ. ඒක රූපේ සමග කිසිම සම්බන්ධයක් නැහැ. රූපේ කියන එක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. එතකොට රූපේ පිළිබඳව දැනගන්න සිතත් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. මේ නැති වෙන ධර්මතාවය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තම නොදන්නාකම නිසා නේද මේ ලෝකේ නැත්මක් හම්බ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව හොඳට මෙනෙහි කරමින් ඔබ පරිග්‍රහණය කරනවා. ඒ මානසිකාර්ය කරනකොට පින්නතුනේ ඔබට ඒ තුළ ප්‍රඥාවක් උපදිනවා නුවණක් උපදිනවා. මේක තමයි වඩනකොට මාර්ගයක් දියුණු කරනකොට ප්‍රතිපදාවක් වඩනකොට ඔබ තේරුම් ගත යුතු වචිනාම තැනක් වෙන්නේ. ඒ කියන්නේ අපිට මානසිකාර්ය සහ ප්‍රඥාව අතර තියෙන නුවණ අතර තියෙන වෙනස් බෝධනෙක් තේරුම් ගන්නේ නැහැ. මානසිකාර්ය එකක් මානසිකාර්ය තුළ උපදවන ප්‍රඥාව තවත් එකක්. අපිට පුළුවන්කම තියෙන ඕනේ ප්‍රතිපදාව වඩනකොට පිළිතුරේ මානසිකාර්යය කරනවා වගේම ප්‍රඥාව කියන දේ භාවිත කරන්නට. මානසිකාරය කිරීම තුළ නැවත නැවතත් මානසිකාරයම කරනකොට හිත ඒකට පුරුදු වෙලා ඒ ඔස්සේ යනවා මිසක අර උපදවන ප්‍රඥාවෙන් භාවිතයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව ප්‍රයෝජනයකට යන්නේ නැහැ. ඒ නිසා මේ උපදවන ප්‍රඥාව පින්නතුනේ හරියට කණ්ණාඩි දෙකක් වගේ. ඒ නොපෙනෙන තැනක පෙනී නැති කරලා දෙන දෙයක් වගේ. ඒ ප්‍රඥාව පාවිච්චි කරන්නට ඕනේ. අපි කණ්ණාඩිය හද හද ඉඳලා බෑ ඒ කණ්ණාඩිය පළඳින්නට ඕනේ. පළඳුවට පස්සේ තමයි ඒක පේන්නේ. ඒ වගේ පින්නසරේ මානසිකාරය සහ මානසිකාරය තුළ උපදවන ප්‍රඥාව කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. මානසිකාරය කියලා කියන්නේ අපි මේ විදිහට ඒ පිළිබඳව ඇති කරගන්න විපස්සනා සහිත මානසික මෙහෙණි කිරීම කියන දේ. ඒ මෙනෙහි කිරීමත් එක්ක අපිට දරුවා කියන දේ පිළිබඳව නම් අපි මානසිකාරයට වැටුයි පින්නතන අපිට නුවණක් උපදිනවා අනාත්ම රූපේ ස්වභාවය මේකයි නාම ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියන තැනකින් අපිට නුවණක් උපදිනවා. අන්න ඒ විදිහේ නුවණක් ඉපදෙනකොට පින්නතුනේ නුවණක් ඉපදුණු තැන අපිට පුළුවන්කම තියෙනවා ඒ නුවණ පාවිච්චි කරන්න. ඒක දරුවට විතරක් පොදු දෙයක් නෙමෙයි සියලු රූපායතනයේ ලක්ෂණය මේක නේද? අපිට දැන් සමස්තයක් පෙනෙන ධර්මයන් පිළිබඳව ඒ විදිහට නුවණින් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ සමස්තයක් ධර්මයන් පිළිබඳව අපි නුවණින් බලාගෙන ඉන්නකොට අපිට අවිද්‍යාව පැත්තෙන් උපදවන්නට ඇසුරු කරන්නට පුළුවන් ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත දේවල් ඇති වෙන වේගය බොහොම අඩු කරලා දානවා. අර විදර්ශනා වීතිය නිසා එක පැත්තකින් සමතය වැඩෙනකොට අනිත් පැත්තෙන් ඇත්ත ඇති ඇත්තට දකින්න බව බොහොම වේගින් දියුණු වෙනවා. ඒ නිසා ගිහි ගෙදරක් ඇසුරු කරගෙන ඉන්න පින්නතුන් හැටියට මේ පින්නතුන්ට බොහොම පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් තමයි විපස්සනා සහිත මානසිකාරය කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ සමතේ වඩන්නට බෑ කියන එක නෙමෙයි. සමතේ දියුණු කරන්නට නම් ඔබට කාය විවේකයේ කියන දේ අත්‍යවශ්‍ය සලසාගත යුතු වෙනවා. නමුත් ඒ ධානාතිගමාදී ධානාදී ලබන පැත්තට කාය විවේකයේ සලසා ගැනීමට අපහසු නම් ඒ කෙනෙකු විසින් විපස්සනාව පැත්තෙන් තමාගේ හිත දර්ශනයෙන් පෝෂණය කර ගැනීම තමයි බොහෝ ප්‍රායෝගික බවට පත් වෙන්නේ. එතකොට කෙලස් සංසිඳවාගෙන යථාර්ථවාදී නුවණක් ඔහුට නැවත නැවත දියුණු කරමින් අධිගමයක් කරා සමීප වන්නට ඒ තුළ ඒ ඔස්සේ පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට මේ විදර්ශන විදර්ශනා මානසිකාරය හොඳට ඔබ හිතට ගන්න. ඒ මෙනෙහි කිරීම සහ මෙනෙහි කිරීම කියන එකත් එක්ක උපදින නුවණ කියන එක හොඳට ග්‍රහණය කරගන්න. ඒ නුවණ පාවිච්චි කරන්න නුවණ අඩු වෙලා යනකොට අපහු තියනවාමයි කියලා හිතනකොට නැවත මානසිකාරයේ පවත්තක්. නැවත මානසිකාරයේ පවත්වමින් එතන තියෙන ඇත්ත පෙන්වලා දෙන්න. ආයේ ප්‍රඥාව උපදුනා ඉපදෙනකොට ප්‍රඥාව නැවත නැවත භාවිත කරන්න. මේ විදිහට ඔබ යම් මට්ටමකින් වේගවත් කරනවා නම් වේගවත් කියන අදහස් කලේ කාලය ඔබ හොඳට වෙනෙහි කරමින් සිහිය සහ නුවණ ඔස්සේ මේ ටික පවත්වාගෙන යන්න ඔබ දක්ෂණ. මේ ප්‍රතිපදාව ගැන කියන්නේ සිහිය සහ නුවණ කියන එකනේ. සිහිය සහ නුවණ ඔබට පවත්වාගෙන යන්න පුළුවන් නම් වෙනතුනි ඒ සිහි නුවණ තුල තමයි මේ අවබෝධ කරගන්න ඔබට පුළුවන්කම තියෙන්නේ. ඒ සිහි නුවණ තුල තමයි ඔබට මේ ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ගය තියෙන නිසා කෙටියෙන්ම කවුරු හරි මඟ මොකක්ද කියලා කිව්වොත් මාර්ගය මොකක්ද කියලා කිව්වොත් සතිය සහ සම්පජන්ය. සිහිය සහ නුවණ කියන එක තමයි දෙන්නට දෙන්නට වෙන්නේ. ඒ නිසා සිහිය කියන දේ ඔබ ජීවිතයේ ඒ නුවණ පාවිච්චි කරන්නට යොදා ගන්නට අවශ්‍යයි. ඒ සිහිය තමයි ඔබ ඇදගෙන යන්න මේ ප්‍රතිපදාව තුළ. ඒ නිසා අපිට මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදව ගැනීම සඳහා කරන්නට දෙයක් තියෙනවා. ඒ වෙන මොකක්වත්ම නෙවෙයි පංච උපාදානස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය මත තියෙන මේ පංචේන්ද්‍රිය ධර්මයන් පිළිබඳවම තියෙන විද්‍යාව අවබෝධය කියන දේ. කියන්නේ ඔබේ ජීවිතය කියලා අපිට උපදින පවතින යථාර්ථයක් කියලා කියන ධර්මතාව ටික පිළිබඳව අවබෝධ කර ගැනීමයි කතා කරන්නේ. එතකොට හම්බ වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්, නිරුද්ධ වූ ධර්මතාවයක්. එතකොට නිරුද්ධ වූ ධර්මතාවය අරඹය ඔබට නැවත පවතිනවායි කියලා සංකල්පනාවක් නැහැ. ලෝකේ පවතින දෙයක් හම්බ වෙන්නේ නැහැ. පවතින දෙයක් හම්බ වෙන්නේ නැති වෙනකොට පින්නතුනේ ආයේ ඉබඳු මනසකටපත් වුණ කෙනෙකුගෙන් අහන්න සුදුසු නෑ එහෙනම් සත්‍යෝ ඉන්නවද පුද්ගලයෝ ඉන්නවද තවයි ඉන්නවද රහතන්වහන්සේ රූප දකින්න නැද්ද ඒකට මේ දේ අහන්නට සුදුසු නෑ ඒ රහතන්වහන්සේට ඇහැ නෑ රහතන්වහන්සේට රූපේ ඇහැ නිරුද්ධයි රූප නිරුද්ධයි හැබැයි ඒකෙන් කියන්නේ නෑ අර පංචේන්ද්‍රිය ධර්ම ටික නැති වෙලා ගිහිල්ලා පංචස්කන්ධ ධර්මතා ටික නැති වෙලා ගිහිල්ලා කියන්නේ නැහැ. නැති වෙලා තියෙනවා කට. ඒ ධර්මතා ටික අසුරු කරගත්ත උපාදාන සහිත මනසක් පවත්නවම නැති වෙලා කියලා. උපාදානය ඇති කරන තැන නැති වෙලා. ඒ නිසා ආර ධර්මයන්ගෙන් ස්කන්ධයන්ගෙන් සහ ඉන්ද්‍රියන්ගෙන් සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ කරලා තියෙනවා. හැබැයි ඇහැ නැතුව රූප පෙනිලා. රූප නැතුව රූප දර්ශනය වෙලා. චක්කු විඥානය නැතිව රූප දර්ශනය වෙලා. ඇහි නිරෝධය සාක්ෂාත් කරලා රූප නිරෝධය සාක්ෂාත් කරලා චක්කු විඥානය චක්කු විඥානයේ Nirodhe සාක්ෂාත් කළා. විඥානයේට ඇසුරු වෙන්න දෙයක් හැටියට ඇහැ රූප චක්කු විඥාන පෙන්වන්නේ නැහැ. කන ශබ්ද සෝත විඥාන කියන ටික පෙන්වන්නේ නැහැ. මේ විදිහට ආයතන ධර්මයක් විඥානයේට ඇසුරු වෙන්න තියන්නේ නැහැ. මේක බොහොම නුවණින් තේරුම් ගන්නට අවශ්‍යයි. ගැඹුරින්ම තේරුම් ගන්නට අවශ්‍ය කාරණා. ඉතින් මේ කාරණා ටික පිළිබඳව ඔබ හොඳට ඔබේ නුවණ වත්තන්නට උත්සාහවත් වන්නට ඕනේ. ඒ නොවන ඒ විදිහට පැවැත්වීම තුළ තමයි පින්නත් මේ ඔබේ ජීවිතය තුළ මේ ලබාගත් මනුස්ස ජීවිතේ මනා ප්‍රතිලාභය කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ ධර්මය අසුරු කරගත්ත බව තුළ අත්තර මාලිගාවකට ගිහිල්ලා අඟුරු ටිකක් අරගෙන එන්නේ නැතුව ඒ රත්තරන්ම අරගෙන එන්න අපිට පුළුවන්කම තියෙන්නේ නිවැරදිව මේ දේවල් ග්‍රහණය කරගත්තොත් විතරයි. නැත්තම් අපේ ජීවිතයේ අපරාධය අපි නැති වෙලා යන දේවල් පස්සේ දුවගෙන ගියා කියලා කොච්චර දුවගෙන ගියත් විනතුනේ එකම දෙයක්වත් අපි ළඟ රැඳෙන දේවල් නෙමෙයි. අපිව තව තවත් දුකටපත් කරන්න පුළුවන් දේවල්. අපිව තව තවත් පීඩාවටපත් කරන්න පුළුවන් දේවල්. එනිසා පීඩාවටපත් කරන්න දුකටපත් කරන්න පුළුවන් දේවල් තෝරගන්නවට වඩා නිවැරදිම දේ බවටපත් වෙන්න පිණිසුන් අපි අපිට කරන්න පුළුවන් හොඳම පැතිකඩ පිළිබඳව නැතිනම් ධර්මයේ තුල ලබා ගන්න පුළුවන් සැනසීමේ මඟ පිළිබඳව අපි තේරුම් ගන්න එක. එනිසා ඔබට සිහිපත් කරනවා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් අප්‍රමාදී වෙන්න ධර්මයේ තුල හැසිරෙන්නට කියලා. මේ කාරණා ටික අනුසාරයෙන් හෝ තව මොනියම් හෝ ප්‍රශ්න ගැටලු තියෙනවද අපිට පුළුවන් තියෙනවා සාකච්ඡා අවසරයි අපේ ස්වාමීන් වහන්සේ දැන් අර දර්ශන භූමියයි භාවනා භූමියයි ගැන සඳහන් කරා. එතකොට භාවනා භූමිය වෙන්නේ අර සමත විදර්ශනා සහ විදර්ශනා මූලික සමත විදිහට ඒ බලන දේද ස්වාමීන් වහන්සේ? භාවනා භූමිය කියලා කියන්නේ දැන් කාරණා වෙනස් තමයි අපිට මේ කියන්නේ. අපි භාවනාව කියලා දැක්කට අපි දර්ශන භූමිය උපදව ගන්නට තමයි සමත විපස්සනා කියන දේ තුළිනුත් අද අපි උත්සාහවත් වෙන්නේ. දර්ශන භූමිය ඉස්සෙල්ලා සකස් කරගන්න. දර්ශන භූමියේදී සිද්ධ කරන දේ තමයි අර පෙර නොදකපු දෙයක් දැකීම වශයෙන් ඇති කරගන්න ඒ සම්‍යක් දෘෂ්ටිය නැතිනම් දර්ශනය කියන දේ. භාවනා භූමිය කියලා කියන්නේ එතනින් එහාට තියෙන දේ. ඒ කියන්නේ අපි මේ විදිහට කිව්වොත් සෝතාපට්ටි ඵලය තමයි ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ සහ ඵලයේ කියන එක තමයි දර්ශන භූමියටයි තියෙන්නේ. එතනින් එහාට භාවනා භූමිය. ඒක දකින්න එපා මේ භාවනාව කියලා අපි අද කතා කරන භාවනා කරනවා කියන එකෙන් ඒක දකින්න එපා. සමහර වෙලාවට සමහර අය ඉන්න අදහසක් මේ භාවනා කරන්න තියෙන සෝවාන් වුණාට පස්සේ කියලා ඉන්නේ toy කාරණාව වර්ධවා ගැනීම තුළ. ඒ නිසා දර්ශන භූමිය කියලා කියන්නේ අර මේ නොදැක්ක දේ කියන අනඤ්ඤා සංඥා සාමීතින්ද්‍රිය කියලා කියන්නේ දැක්ක දේ දැනගැනීම වශයෙන් ඇති කරගන්න කියලා. අන්න ඒ පෙර නොදකපු යථාර්ථය දැකීම දැකීම තමයි දර්ශන භූමියටයි කියන්නේ. එතකොට මේ දර්ශන භූමියට පත් වුණාට පස්සේ ඒක දුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් යාට දැකපු දේ භාවිත කරන්න තමයි තියෙන්නේ. ඒ දැකපු දේ ඊට පස්සේ භාවනාවට ගන්න පුළුවන්, භාවිතයට ගන්න පුළුවන්. එතකොට මේ භාවිතයට ගැනීම එතන ඉඳලා එයා දැකපු දේ තමයි එයා දැකීම පිණිස තවදුරටත් උත්සාහවත් වෙන්නේ. ඒ නිසා ඒක හඳුන්වනවා භාවනා භූමිය කියලා. ඒ දැකපු දේ වඩන නිසා තමයි ඒක භාවනා භූමිය කියලා කියන්නේ. දැකීම කියන දේ තමයි දර්ශන භූමිය කියලා කියන්නේ. ඒකේ ඒකෙම තියෙන පොඩි පළවෙනි අවස්ථාවක් හැටියට තමයි අපි අර භාවනාව ගැන පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ කියන්නේ මානසිකාරයේ එකක්. ඒ වගේම මානසිකාරයේ තුල උපදවන ප්‍රඥාව තව එකක් කියලා. එතකොට ඒ ඒ දේම ලොකු අවස්ථාවක් තමයි මාර්ගඵලයේ කියන තැනකදී සෝතාපට්ටි ඵලයේ තුල ලබාගත් දර්ශන භූමිය එකක්. ඒ දර්ශන භූමිය තුළ උපදවගත්ත දේ භාවිතය කියන දේ තමයි භාවනා භූමිය කියලා කියන්නේ. තේරුණා අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. අපේ ආමඳුරේ අවසරයි මේ අර ඔබ වහන්සේ අර දේශනා කරානේ අර අත උස්සනකොට අපේ අර මේ කියන්නේ පේන්නේ ඒක රූප විශාල ප්‍රමාණයක් වෙනවා කියලා. එතකොට ඇත්තටම ඇහැ කියන රූපස්කන්ධය කියන මට්ටමේදී අපිට අතද්ද තේන්නේ නැත්නම් ඒ වර්ණ සටහන ඇතුලේ අපි මානසිකාරයෙන්ද අත කියන එක. අත කියන එක සම්පූර්ණම මානසිකාරයක් විතරයි අත කියන එක. හැබැයි වර්ණ සටහන කියන එක රූපේටයි තිබේ. ඒක මානසිකාරයක් නෙමෙයි. ඒක සතරමහා ධාතු සහ උපාදාය රූපේ කියන එකෙන් බාහිර ප්‍රත්‍ය ධර්මතාවයක් එක්ක ඇස සහ රූපේ කියන එක. ඒක මට මේ අත කියලා අපිට ඇති කරගන්න දැනීම නැතිනම් සංජානනය කියන දේ හැඳිනීම සහ දැන ගැනීම කියන එක ඒක සම්පූර්ණව මානසිකව ඇති කරගත්ත දෙයක්. පරණ සතහන අරඹයා තමයි අපි අත කියන දේ උපදෝගින්න තියෙන්නේ. ඒක අපි ආමු එතකොට දැන් ඔය රහතන් වහන්සේ කියන මට්ටමේ වන්දන පසන්දරේ ඥානය හරිද? මට්ටමේ එතකොට රහතන් වහන්සේට එතකොට එතකොට අත උස්සනවා කියන මට්ටම එතකොට උන්වහන්සේ එතරම් නිරෝධයිද නැත්නම් දැන් වහන්සේ කියන්නේ අර කියන්නේ මේ මේ මේ සද්දේ කියන්නේ ඉන්ද්‍රිය මට්ටම තියෙනවා කියලා. ඒත් එහෙම නැත්නම් ඒක අත කියන එක දැන ගැනීම නැතුව නෙමෙයි. ඒ දැන ගැනීම තියෙනවා. හැබැයි අත කියන එක දැනගත්තායයි කියලා අත අයිති පුද්ගලයෙකුට හෝ එහෙම නැතිනම් මේ ඒක දැන ගැනීම මාත්‍රේ විතරයි. මාත්‍රය අයිති පුද්ගලයෙක් කියන තැනකින් දැන ගැනීමක් නැහැ එතන. ඒ කියන්නේ දැන ගැනීම කියන දේ විපාක මනෝ විඥාන මට්ටමින් තමයි එයා දැනගන්නේ. යම් කිසි දෙයක් දැනගන්නවා. හැබැයි දැනගත්ත දේ අරඹයා ඊට පස්සේ කෙලස් එකතු කරලා මේ ඉන්න පුද්ගලයෙක් නේද කියන මට්ටමකින් දැනගන්න බවකට යන්නේ නැහැ. මොකද රූපේ Nirodhe සාක්ෂාත් කරන බව. එන්නේ නිසා. එතකොට අපෙන් අපිට දැන් ওই රූපේ නිරුද්ධ කරනවා කියන මට්ටමේදී ඇත්තටම උතර වෙන්නේ දැන් අර වර්ණ සටහනේ අත්‍තර අපි මන වේදනා සංඥා නිසා නම් අපි එතන අත ජම්ලු ගන්නේ ඒක අඳුර ගන්නකොට අරක නිකම්ම අත ඇරිලා යක් නම් ඒක නිසාද උතර රූපේ අත ඇරෙන්නේ රූප රූපේ රූපේ කියන දේ අපිට පේන්නේ සම්පූර්ණම කාරණා දෙකක් නිසා. ඒ කියන්නේ කාරණා දෙකක් කියන්නේ දැන් ඇස සහ රූපය අතර වෙන රූපේ රූපේ කියන දෙයට අපි එක් කියමුකෝ පටිඝ සම්පස්සේ කියලා. ඇහැට රූපේ පතිත වෙන බව. එතකොට ඒ කෙරෙහි මානසිකාරයේ යොමු වීම කියන එක චක්කු විඥානය කියන දේ යොමු වීම කියන එක. එතකොට අදිවචන සම්පස්සය. එතකොට පටිඝ සම්පස්සය සහ අදිවචන සම්පස්සය අධිවචන සම්පස්සේ කියන මේ නාම ධර්මයන් අපිට පේන්නේ පටික සම්පස්සේ තියෙන නිසා පටික සම්පස්සේ ප්‍රකට වෙන්නේ අධිවචන සම්පස්සේ තියෙන නිසා. එතකොට මේ මේ දෙකේ එකතුව ඇතිතනක අපිට පේනවා අත කියන එක. එතකොට දැන් මෙතන තියෙන්නේ නාම රූප ධර්මතා දෙකක ස්පර්ශයක් නැතින නාම රූප ධර්මතා දෙකක යෙදීමක්. ඒ නාම රූප ධර්මතා දෙකක යෙදීමක් තියෙන තැනක තමයි අපිට අත කියන කාරණාවක් හම්බ වෙලා තියෙනවා. ඒත් අත හමුවන තැනක දැනගන්න තැනක ඔසවන්න පුළුවන් කලින් තිබුණු අතක් ඉස්සරහට තවත් ඔසවන අතක් හම්බ වෙන්නේ නැහැ. ඒ මොහොතේදී ඒක අත කියලා දැනුමක් විතරයි ඇති වෙන්නේ දැනගැනීම කියන දෙයක් විතරයි. ඒක අතීත තිබ්බ එකවත් අනාගතයට තියෙන එකවත් නෙමෙයි. හැබැයි මේක දැක් වුණොත් එහෙම මේ තුන්දෙනෙකුගේ එකතුවක් එහෙම නැතිනම් මේ කාරණා දෙකක යෙදීමක් කියන එක දැක්කේ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? අතීතේ තිබ්බ අතම තමයි මේ ඔසවල මේ මට්ටමට ආවේ කියන වැරදි සාගත සංකල්පනාවක යා නතර වෙනවා. අන්න ඒ මට්ටම තමයි දුර වෙන්නට අවශ්‍ය. එතකොට එයා දකිනවා අර නාම රූප ධර්මතා දෙක පිළිබඳව. නාම රූප ධර්මතා දෙක පිළිබඳව දකිනකොට ඔස්තවන්න අතක් තියනවා කියන බවෙන් එයා මිදෙනවා. ඒ කියන්නේ ඔසවන අතක් එයාට ලැබෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඔතරයි අර හතරේ ජයව නැති වෙන හේතුවත් ඕකයි මම හිතන්නේ නේද? ඒ කියන්නේ හතරේ ජයව නැති වෙන්න හේතුවත් ඒකම. ඒකත් රහතන් වහන්සේ කියන මට්ටමේදී කොයි වෙලාවකවත් පවතින්නේ නැහැ. ඔසවන්න අතක් තිබුණා අත ඔසවපු බවක් හෝ හම්බ වෙන්නේ නැහැ. ඉරියව් පවත්තන පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. සාදු සාදු. ස්වාමීන් වහන්සේ මේ පංච පංච උපාදානස්කන්ධයේ උදේ බය බලන ආකාරය පොතක් පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන ආකාරය දැන් අපි ඔය කතා කරපු කාරණා ටිකටම අදාළ කරගෙන පරයයෙන්ම අපි බැලුවත් පංච උපාදානස්කන්ධය කියනකොට අපිට තේරුම් ගන්නට වෙනවා දැන් දෙකක් පිළිබඳව දෙකක් කියන්නේ උපාදාන සහිත වූ මනස සහ උපාදානය පවත්වන ස්කන්ධ ධර්මතා ටික කියලා අපි කතා කරන තැන කියන මේ ධර්මතා දෙක ගැනම අපිට තේරුම් ගන්නට වෙනවා දැන්. අම්මා කියලා අපි අසුරු කරන තැනකදී අපි කියන පංච උපාදානස්කන්ධ ධර්මයක් කියලා. ඒකෝට ඒක උපාදානයේ යෙදුණු උපාදාන සහිත මට්ටමකයි ඒක පවතින්නේ. ඒ වගේම මේ උපාදානයේ ඇති උනේ නිකම්ම නෙමෙයි. ඒ උපාදානයේ ඇති උනේ අර අපි මේ පරයයන් කතා කළා වගේ යම් තැනක පංච උපාදානස්කන්ධය මත ඉන්ද්‍රිය ධර්මතා ටික තිබුණා නම් ඒක ගෙහෙන්න තියෙන හරිය. නැතිනම් ඒ දර්ශන කෘත්‍යයක් සිද්ධ වුණා ස්කන්ධ ටිකක් තිබුණ තැනකදී තමයි මේ විදිහේ දැකීමක් අපිට ඇති කරන්නට හේතු වෙන්නේ. ඒකට අපිට දකින්නට වෙනවා මේ ස්කන්ධ ධර්මතා ටිකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන එක. ඒකට ඇහැ රූප චක්කු විඥානාදී ධර්මය මේ විදිහට හටගත්තා. ඒ ධර්මය ඉතුරු නැතුව නිරුක්ත වුණා කියලා අපිට මේ ධර්මයන්ගේ ඇතිවීම සහ නැතිවීම කියන එක දකින්න වෙනවා. ඒකට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් වැයවීමත් කියන කාරණේ දකිනකොට පංච උපාදානස්කන්ධය අරඹය පුද්ගලයේ කෙනෙක් කියලා හම්බෙන්න වැරදි දෙයට තියෙන ඉඩ නැති වෙලා යනවා. අපි මෙච්චර කාලයක් අම්මා කියන මට්ටමින් අපි අසුරු කළා නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික අපිට හම්බ වෙනවා රූපේ කියන එක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියන දේ නාම ධර්මතා ටිකක් මේ පැත්තෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ ප්‍රකට වෙනවා ඒක පුද්ගලයක් නෙමෙයි කියලා. ඒ පුද්ගලයක් නෙමෙයි කියලා අපි දකිනකොට මේ පැත්තේ අම්මා කියන බව අනුත්පාදයට යනවා නොහට ගන්න බවට යනවා. මොකද ඒක පවත්වන්න තැනක් නැති වෙනවා. අන්න ඒ විදිහට නුවණක් උපදින විදිහට අපිට මේ ධර්මතා ටික පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම රූපයේ හට ගැනීම සහ වැයවීම රූපය අසුරු කරගත්ත නාම ධර්මතා ටිකේ හට ගැනීම සහ වැයවීම කියන මේ ධර්මතාවයන්ගේ නුවණ පැවැත්වීම අපි ස්කන්ධයන්ගේ උදේවැය බැලීම කියලා කියනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දැකීම කියලා. එතකොට ඒක අපිට මේ හැම අවස්ථාවකම හැම මොහොතකම පවත්වන්න පුළුවන් තරමට අපිට වඩා පහසුයි. ඒක නමුත් අර අපේ හිත විසිරීලා පවතිනවා නම් නොයේ කර්මණු වල වේගවත් හිත යනකොට ඕක දකිනවා කියන එක ලේසි නෑ. ඒ හේතුව නිසා තමයි අපි ඒකට උපක්‍රමයක් හැටියට නැතිනම් භාවිතය පහසුවක් ඇටියෙත් අර පවතිනවා කියලා හමුවන එක අරමුණක් අරගෙන නිතරම ඒක විදර්ශනා කරන්න පුරුදු වෙන්න. දරුවා නම් දරුවා අම්මා නම් අම්මා කියලා ඒ හැම එක අරමුණක් අරගෙන ඒ අරමුණ විදර්ශනා කරන්න. ඒකෙන් උපදින නුවණ සමස්තයක් සියලු රූපායතනයට තියාගෙන ඉන්න පටන් ගන්නවා. ආයි ඉක්මනට නුවණ අතහැරලා ආයිත් මම අරදී මානසිකාරය කරලා ආපහු අර නුවණ උපදව ගන්න. ඒක බොහොම වේගෙන් ප්‍රායෝගිකව වඩන්න පුළුවන්. ඒකම එතකොට ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන කාරණාව තමයි ඒකෙම සිද්ධ වෙන්නේ. සාදු සාදු ඒකවන් අවසරයි ස්වාමීන් වහන්ස අද දේශනාව සම්බන්ධයෙන් සක්කාය දිට්ඨිය සහ අසීමානි සම්බන්ධයෙන් සක්කාය දිට්ඨිය වෙන්නේ පංච උපාදාන ස්කන්ධය ඉන්ද්‍රියන් පහට බැසගත්තොත් පංච උපාදාන ස්කන්ධ ඉන්ද්‍රියන් පහට බැස නොගත්තොත් අසීමානය පමණක් ඇති වෙන කියන එකද පැහැදිලි වුණේ. බැස බැස නොගත්තොත් ඒ කියන්නේ දැන් පංච උපාදානස්කන්ධය කියන කාරණාවේදී අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන ආත්ම දෘෂ්ටිය නිසා අපිට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට එතනදි තියෙන්නේ සම්පූර්ණම ආත්මවත් සංකල්පනාවක්. යම් කිසි තැනකදී ආත්මවත් සංකල්පනාව නැත්නම් ඒ කියන්නේ පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම නැති වෙන්න ඒ ධර්මයන්ගේ ඇත්ත දකිනවා නම් එතන අස්මිමානයේ පැවැත්මක් නැහැ. සක්කාය දිට්ඨිය තියෙන තැනක අස්මිමානය අනිවාර්යයෙන්ම තියෙනවම. අස්මිමානයේ තියෙන හැම තැනකම සක්කාය දිට්ඨිය නැහැ. ඒ සක්කාය දිට්ඨිය තියෙන හැම තැනකම අස්මිමානය තියෙනවා. මේ සූත්‍රය තුල විග්‍රහ කරන්නේ සක්කාය දිට්ඨිය යෙදෙන තැනක දෙමී කියන හැඟීම පවතින එකක් ගැන. කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන තැනක අස්මිමානය තියෙන තැන ගැන තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට සිද්ධ වෙනවා අර ඉන්ද්‍රිය ධර්මතා ටික සහ ස්කන්ධ ධර්මතා ටික දකින්නේ. ඒ ටික දකිනකොට එයාගේ සක්කාය දිට්ඨියට ඉඩ නැතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ධර්මතාව ටිකම දකිනකොට අස්මිමානයටත් ඉඩ නැතු වෙනවා. එතකොට ඒ කාරණා දෙක ගැනම කතා කරනවා. සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන්නේ ඒ ස්කන්ධ ටිකත් පංචපාදානස්කන්ධය මත පිහිටි ඉන්ද්‍රිය ධර්මතා ටික පිළිබඳව ඇති විද්‍යාව නිසා. අස්මිවානේ දුරු කරගන්න තියෙන්නේ ඒ ධර්මතා ටික මත පිහිටි විද්‍යාව නිසාම. ඒ ධර්මතා ටික පිළිබඳ ඇති කරගත්ත විද්‍යාව නිසාම. එතකොට ඒ විද්‍යාව කියන එකෙන් කරලා තියෙන ඒ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන බව ඇත්ත ඇති හැටියට පෙන්වා දෙනවා. ඒ ටික ඇත්ත ඇති හැටියට පෙන්වලා දෙනකොට ඒකෙන් නිදිලා තියෙනවා. ඒ නිසා අපිට මේ එතනදි තේරුම් ගන්න තියෙන දේ තමයි අස්මිමානීය සහ සක්කාය දිට්ඨිය කියන එක ගොඩනැගිලා තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන තැනකදී වෙමි කියන හැඟීම පවතිනවා. වෙමි කියන හැඟීම තියෙන හැම තැනකම සක්කාය දිට්ඨිය පැවැත්ම නැහැ. නමුත් සූත්‍රයේ කතා කරන්නේ ඔකෙන් එක තැනයි. ඒ තමයි සක්කාය දිට්ඨිය තියෙන තැන ගැන කතා කරනවා. එතකොට අස්මිමානය වේදන වෙනම තැන ගැන වෙනම විග්‍රහ කිරීමක් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න මඟ තුළම දෙමී කියන හැඟීම දුරු වෙනවා කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා, අස්මානයක් දුර වෙනවා. මොකද එකම ප්‍රතිපදාවන්නේ. කියන්නේ න්‍යායක් විදියට ගත්තොත් අර අපි සීල සූත්‍රයේදී කතා කරන්නේ මේ ප්‍රත්‍යජන කෙනා සෝවාන් වෙනවා, සෝවාන් කෙනාගේ සබ්දාගාම වෙනවා, සබ්දාගාම කෙනා අනාගාම වෙනවා, තනාගාම කෙනා රහත් වෙනවා. රහතන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන කාරණාව. ඒකට ඒ දෙයම තමයි මෙතනදී තව පරයයකින් දක්වන්නේ. එතකොට ඒ විදිහට ඒ ධර්මයන්ගේ විද්‍යාව උපදව ගන්නවා නම් එතන සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය නැත්නම් එතන වෙවි කියන හැඟීමේ දෙන්නේ නැහැ කියන එක. එතකොට මේ අවස්ථාවේ ඉන්ද්‍රියන් පහට ගෝචර වෙන්නේ නැති දෙයක් අපිට මෙතන හරි අතීතේ පැවති දෙයක් ගැන සංඥාවක් හිතට ඇවිල්ලා ඒ සංඥාව කෙරෙහි සංස්කාර කරලා සංඥා උපාදාන ස්කන්ධයයි සංස්කාර උපාදාන ස්කන්ධය ඇති කරගත්තොත් ඉන්ද්‍රිය පහට බැසීමක් වෙනවද මේලා? ඉන්ද්‍රිය පහට බැසීමක් වෙනවා. ඒකට හේතුව තමයි මේකට ගෝචර නොවන දෙයක් කියන තැනින් මහත්මයා අසුරු කරනවා නම් අසුරු කරන්නේ ඒද අතීතයේදී දැක්කා වූ රූපයක්, අබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් පිළිබඳවම මිසක වෙන දෙයක් පිළිබඳවම නෙමෙයි. එතකොට අතීතයේ දැකපු දෙයක් පිළිබඳවමනේ දැන් අහපු ඉඳපු දෙයක් පිළිබඳවමනේ දැන් අදහසක් පහළ වෙන්නේ. ඔබ භූමිය වෙනස් වුණොත් නම් රූපාවචර ධානයක් උපදවගත්තොත් එයාට ඒ ධානානුසාරිත කලින් තිබුණ දෙයමයි නැවත විඳින්න කියන එකක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් මේ කාම ධාතුවේ සත්වය හැටියට රූපය අසුරු කරගෙනම තමයි ඒ ධර්මය පවත්න්නේ. ඒ නිසා කාම ධාතුවේ සත්‍යයන්ට පංචේන්ද්‍රයන්ට බැස ගැනීම කියන කාරණාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවම තමයි. හේතුව තමයි දැන් අපි දැන් පේන රූපය පිළිබඳව නෙමෙයි අපි මානසිකාරයේ පවත්න්නේ අපි අතීත දැකපු දෙයක් පිළිබඳව. අපි හිතමු අපි හීනයක් දකිනවා කියලා. එතකොට අපි දැකපු දෙයක් පිළිබඳව හරි මානසිකව ගොඩනගාගත්ත දෙයක් පිළිබඳව හැබැයි ඒක අපි දකින්නේ රූපය මේ ශබ්දය ආදී ධර්මයන් පිළිබඳව තමයි අපි එතනදී දකින්නේ. එතකොට ඒකද රූපායතනය තමයි නියෝජනය කරලා තියෙන්නේ. එතනදී ශබ්දායතනය තමයි නියෝජනය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මානසිකව මනෝ සහ ධම්ම කියන දෙක ඇතුලෙන් ඒක උපදවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පංචේන්ද්‍රයන්ට දැස ගැනීම එකම සිද්ධ වෙනවා. මොකද පංචේන්ද්‍රයන්ට දැස ගැනීම සිද්ධ වෙන්නේ රූපායතන රූපායතනය කියන දෙයට දැස ගන්නවා කියන එක නෙමෙයි. පංචේන්ද්‍රයන්ට දැස ගැනීම කියන තැන කරන්නේ හැම වෙලාවකදීම මනෝ සහ ධම්ම කියන තැන. අනායතනෙන් තමයි අපි මනෝ විඥාන මට්ටමින් තමයි මේ රූපයට දැස ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ දැසගත්ත නිසා තමයි අවිද්‍යා දාතු සංස්පර්ශයෙන් මේකට ඇතිවන ස්පර්ශ අපිට අතීත ඉඳලා දැකපු අය නැවත දකින්න පුළුවන්කම මේ හැම දෙයක්ම ගොඩනගලා තියෙනවා. ඒ නිසා පංචේන්ද්‍රයන්ට බැස ගැනීම කියන එක දැනුත් වෙනවා. හිත දෙයක් සිහිපත් කළත් මොකද ඒ සිහිපත් කරන්නේද අතීත රූපේ පිළිසඳ නොදැක්කම නිසා රූපායතනය පිළිබඳව ඇහැ පිළිබඳව තමයි අපි මෙනෙහි කරන්නේ. එතකොට අතීත දැකපු දෙයක් ගැන මතක් කරගන්නවා නම් අපි දැකපු කෙනා ඉන්නවා කියන එක එක්කම අනික් ආයතන හා අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් තමයි ඒක විදලා තියෙන්නේ කියන තැනකින් අපිට පවතිනවා. එහෙම නැතිනම් දැන් හිතන්නකෝ දැන් මනසින් සිතුවිල්ලක් අපි හිතනවා කියලා. ඔතන ඉඳලා ඔයගොල්ලෝ රුවන්වැලි සෑය මතක් කරගන්නවා. දැන් රුවන්වැලි සෑය කියන එක දැන් පේන්නේ නැහැ. නමුත් රුවන්වැලි සෑය කියන එක සිහිපත් කරගන්නකොටම දැන් මනසින් අරමුණක් තමයි සිහිපත් කරගත්තේ. හැබැයි මනසින් අරමුණ සිහිපත් කරගත්තට දැන් ඒ මනස සහ අරමුණ කියන මනස සහ ධම්මායතනෙ නෙමෙයි ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට ප්‍රකට වෙලා තියෙනවා දකින්න පුළුවන් කෙනා දකින් ඇහැට දකින්න පුළුවන් ඇහක් තියෙන කෙනෙක් දකින් ශබ්ද අහන්න පුළුවන් කනක් තියෙන ගඳ සුවඳ විඳින්න පුළුවන් නාසයක් දිවක් කයක් තියෙන කෙනෙක් තමයි රුවන්වැලිසෑය දකින්න කියන දැනේ තමාව නියෝජනය කරලා තියෙන හැම වෙලාවකදීම අර අංගපච්ඡංග සමන්නාදිත බවත් එක්ක. එතකොට මේ මම තමයි රුවන්වැලිසෑය මතක් කරගන්නේ. එතකොට මම කියන එක ගොඩනගලා තියෙන්නේ අර ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන ටිකේ අත්දැකීමත් එක්ක තමයි මමත් ඒ ගොඩනගලා තියෙන්නේ. මමත්වයේ හම්බෙලා තියෙන වෙනත් තැනක ඉන්නේ මේ කාම ධාතුවේ සත්‍යයකට නම් මමත්වය කියන එක හම්බ වෙන්නෙම මේ අසකනනාස්තේ ජීව ශරීරය කියන මේ ආයතන ටිකෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකත් එක්කමයි. එතකොට අපි දැන් නොපෙනෙන කලින් දැකපු ගුවන්වැලිසෑය කියන අරමුණක් අපි සිහිපත් කරගත්තත් ඒ අරමුණ සිහිපත් කර ගැනීම තුළ ඒ අරමුණ සිහිපත් කරන මම මේ අංග පච්ඡංග සමන්නාගත පුද්ගලෙ. ඒ පුද්ගලයා තමයි රුවන්වැලිසෑය විඳින්නේ. එතකොට මතක් කරගන්න. එතකොට මේ රුවන්වැලිසෑය කියන අරමුණ විඳින තැනක පංචේන්ද්‍රිය ධර්මයන්ට මනසින් දැස ගන්නවා. අනේ අනාථපිණ්ඩිකවාද සූත්‍රයේදී කියනවා වගේ අර විඥානයේ ඇස රූප චක්කු විඥාන ආදී ධර්මයන් ඇසුරු කරන බව එතන යෙදලා තියෙනවම තමයි. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කලින් දේශනා වල සඳහන් කරලා තියෙන පරිදි මේකට සම්බන්ධ වෙනවා දැන් නික්කාන්ති සංහාව කියන්නේ කොතනද? නිකාන්ති තණ්හාව කියලා කියන්නේ මේ අපි ස්කන්ධ ටිකකට කරන තණ්හාව කියන එක. එතකොට දැන් නිකාන්ති තණ්හාව කියන තැනකදී අපිට කුසල කුසල ආදී ભેදයකින් තොරව අපි දැන් සමායයි ගන්න ස්කන්ධ ටික. දැන් වෙමි කියන හැඟීම හා සමග අපි වෙමි කියන හැඟීම පවත්වන්නේ ස්කන්ධ ටික පිළිබඳව. එතකොට මේ ස්කන්ධ ටික එතන ඇති කරගන්න උපාදානය හා සමග කියපු තෘෂ්ණාවක් අපිට තියෙනවා. තණ්හාව කියන දෙක. ඒක අර අම්මා තාත්තරේ කියන තැනක යෙදෙන දෙයක් නෙමෙයි. අම්මව උපදවපු තමා කරගත්ත ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාවක්. එතකොට ඒ තණ්හාව නිසා තමයි පුනර්භවය තියෙන්නේ. නැවත ඉත උපදවනකම තියෙන්නේ අන්න ඒ තණ්හාව නිසා. ඒ තණ්හාව කියන කාරණාව තමයි නිකාන්ති තණ්හාව කියලා කියන්නේ. එතකොට ඒක ස්කන්ධ ධර්මයන්ට යෙදෙන තණ්හාවක්. ඒ කියන්නේ අපි හාමුදුරනේ එතකොට අපි උතර දෘෂ්ටිගතව නොගත්තත් හිතුවත් නොහිතුවත් ආපනා නොකරත් ලෝකේ පැවැත්මක් තියෙනවනේ පැවැත්මට මමත් ඉන්නවා නම් ඔතන අනිවාර්යයෙන්ම ඔක පවතිනවාමයි ඒ කියන්නේ නේද? ඔව් ඒක කියන්නේ අර මේ චේතනා සූත්‍රයේදී කියන්නේ බුදුරජාණන් වහන්සේ කාරණාවනේ අච්ච චේතේති මේ නොච චේතේති පකප්පේති කියන තැනදී කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගැලවෙන්න අමාරුත් ඔකට තමයි නේද මම හිතන්නේ. ගැලවෙන්න අමාරුත් ඒ නිසාම තමයි මොකද අපිට හිතුවත් නැතත් ඒක නිකම්ම අපිට ගොඩ නැගෙනවා නම් ඒක ගැලවෙනවා කියන එක ලේසි නෑ පොයෝ ස්වාමින්වහන්ස අවසරයි. අපි දැන් රූපයක් දකිනකොට අපේ මස් අපේ ඇස සහ රූපය සහ ඇහි චක්කු විඥානය තුන එකතු වීම නිසා අපිට ඒක රූපය පෙනෙනවා. ඒ කියන්නේ ඒක දැකීම දක්වා විතරයි ඒ පිට. ඊට පස්සේ තමයි අනිකුත් නාම ධර්ම එකතු වෙනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ පංච උපාදානස්කන්ධ ඒ පහේ විඥාන කියන එකමද එතන අපි ඇහැට ගැටෙනකොට අපිට ඇති වෙන චක්කු විඥානයයි ඒ දෙක එකක්ද එහෙම නැත්නම් දෙකක්ද ස්වාමීන් වහන්සේ මට ඒක ටිකක් පැහැදිලිමදි පුළුවන් කරන්නයි ඔව් කරවස්සන්නේ අම ඒකේ අපි තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධානම දෙයක් ඒක මම හිතනවා ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව අපි දැනගන්නකොට මොකක්ද කොහොමද තේන ප්‍රධාන තැනක් ඒ කියන්නේ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් කියලා කියන්නේ මේක මේක පොදු ධර්මතා ටිකක්. පොදු ධර්මතා ටිකක් කියලා කියන්නේ දැන් චක්කු විඥාන සිතනම් චක් විඥාන සිත කියන තැනදී එතන තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික. ඒතකොට චක්කු විඥාන සිත ඇති කරන්න රූපේ කියන දේ හේතු වෙලා තියෙනවා. අපි ගත්තොත් ඒ සිත ඇති වෙන්න පාදක වෙච්ච දෙත් එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක් තියෙනවා. ඒ කියන්නේ චක්කු විඥාන අවස්ථාව විතරක් විඥානයේ විතරක් නිකම්ම හටගන්නේ නැහැ. වේදනා සංඥා සංකාර නැතුව විඥානය පවතින්නේ නැහැ. එතකොට ඒ චක්කු විඥාන සිත කියලා අපි කිව්වත් චක්කු විඥාන කියන එක අවස්ථාවේදී තියෙන ස්කන්ධ ධර්මතා පහක්. හැබැයි මේ සමස්තයක් සිද්ධිය ඇහැට රූප පේනවා කියන මේ මුළු සමස්ත සිදුවීම තමයි අපි අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සාමාන්‍ය වෙලාවට කතා කරන්නේ. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ওই සමාස්ත සිදුවීම අතරේ අපි එක එක අවස්ථාවක් අරගෙන බැලුවොත් එimhe ඒ එක එක අවස්ථාවේදී ස්කන්ධ ධර්මතා තියෙනවා. චක්කු විඥාන සිතේදී ස්කන්ධ ධර්මතා ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒකට අපි කිව්වොත් ස්කන්ධ හතරයි වේදනා සංඥා සංකාර විඥාන කියන ටික සිතක් නිසා එක. හැබැයි ඒ සිත පිහිටලා තියෙන්නේ රූපස්කන්ධය නිසා අපි ඒ අවස්ථාවට කියමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට ඊළඟට හට ගන්නවා නම් මනෝ ධාතු සිතක්. ඒ මනෝ ධාතු සිතේ වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තියෙනවා. මනෝ විඥාන ධාතු සිතක් හට ගන්නවා නම් ඒ සිතේ වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තියෙනවා. ආපහු කර්ම මනෝ විඥාන මට්ටමේ සිත හට ගන්නවා නම් ඒ වෙලාවේදී වේදනා සංඥා සංකාර විඥාන කියන සිත් තියෙනවා. එතකොට ඒක සිතක් සිතකට පොදුව මේ ධර්මතා ටික අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි පොදුවේ කතා කරනවා වේද රූපේ වේදනාව සංඥාව සංකාරයේ විඥානය කියලා මේක රූපේ ඊට පස්සේ විඳලා ඒ වගේම හඳුනලා මේක හිතලා දැනගන්නවා කියන එක. නමුත් අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි පංච උපාදානස්කන්ධය නැතිනම් පංචස්කන්ධය කියන ධර්මය මේ ටික මේ නාම ධර්මතා ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පෙර පසු නැතුවම හටගන්න දෙයක්. ඒ කියන්නේ මේ ටික එකට හටගන්න. එකට නැති වෙන්නේ. ඒ ඒ ඉත එකට හටගෙන එකට නිරුද්ධ වෙන ධර්මතා ටිකක් මිසක ඉස්සෙල්ලා විඳලා ඊට පස්සේ හඳුනලා ඊට පස්සේ හිතලා ඊට පස්සේ දැනගන්නව නෙමෙයි. ඒ එක හිතේ තියෙන ගති ලක්ෂණ ටිකක් තමයි අපි වේදනා සංඥා සංකාර විඥාන කියන එකෙන් නම් කරන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේක කතා කරන පරයයන් දෙකක් තියෙනවා කියන එක. ඒ තමයි අර විදිහට හිතට එකට එක මොහොතේ හටගෙන එක මොහොතේ නිරුද්ධ වෙන ධර්මතාව ටිකක්. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන යථාර්ථය. හැබැයි මේ යථාර්ථයක් විදිහට සිද්ධ වෙන දේ වගේම අපි සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේ තුල සම්මුතිය තුල අපි කතා කරනකොට මේ විඳලා හඳුන්වලා දැන් කියන්නේ රූපේ දැකලා විඳලා හඳුන්වලා දැනගෙන මේ හිතලා දැනගන්න ටිකකුයි මේ තියෙන්නේ කියලා අපි කතා කරනවා. ඒක තේරුම් කිරීමේ පහසුව සඳහා ඒ දේවල් වල ලක්ෂණ තේරුම් කරන්නට පුළුවන්කම නිසා විතරයි ඒ විදිහට කතා කරන්නේ. නමුත් යථාර්ථය නම් සිතක් සිතක් පාසා මේ හැම සිතකම මේ ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්ම. ඒක චක්කු විඥාන සිතෙත්, ඒ වගේම මේ ආවර්ජනාදී සිත්වලත්, මනෝ ධාතු සිතෙත්, මනෝ විඥාන ධාතු සිතෙත්, කර්ම මනෝ විඥාන ධාතු සිත්වල හැම එකකම ස්කන්ධ ධර්මතා ටික එකට හත්ගෙන එකට නිරුද්ධ වීම තමයි පවතින්නේ. බොහොම හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන්. ආ තෙරුවන් සරණ සමයස මේ අපිට තව ප්‍රශ්න වලින් වෙලා දෙනවා නැත්නම් අපි සම් කරනවාද? අපි දේශනාව මොනම් තැනට අවසන් කරමු. හොඳයි කවුරුත් එන කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේට දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසලයේ සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සපටින් සාධනා දෙන අනුමෝදන් වල ලබත්තා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාධිත කියලා පින්නමු කරමු. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාව සිදු කරන්නට ආරාධනා කරලා මේ කටයුතු සූදානම් කරන්නට කටයුතු කළේ ඇමරිකාවේ පදිංචි චින්තක මහත්මයා ඒ මේ ස්කෝලපොත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කරන අපේ සිතක මහත්මාගේ ඒ 50 වෙනි උපන් දිනය සිහිපත් කරමින් නොවැම්බර් 10 වෙනි දිනට යෙදෙන 50 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් තමයි මේ ධර්ම දේශනාව අද දවසේදී සිද්ධ කරන්නට කියලා ආරාධනා කරලා මේ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් එතුමා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීනුත් ඔබ සෑම සිළු දෙනා නමින් මේ ඥාතීනුත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. මෙලොව මේ ජීවිතයේ වශයෙන් හෝ සංසාරිකව යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිල් ඥාති වර්ගයාම පිටින තමන් කළ පිනක් දැන් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වේවා ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ඒ ධර්මදේශනාව සඳහා ආරාධනා කරලා එකතු කටයුතු සිදු කරපු ධර්ම දානය සලසන්නට අවකාශය සලසා දුන්න ඒ චින්තක මහත්මාට අනස්සනේ පන්දිනේ සමරණතුමාටත් ඒ වගේම පවුලේ සෑම සිදු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සුබ සෑම සිදු දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා නිරුක් නිරෝගී සුවපත් බව චිර ජීවනයේ සලසේවා කායික මානසික සැනසෙල්ල උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද දවසේදී මේ තාක්ෂණික කටයුතු වශයෙන් මේ සියලුම දේවල් ලෑස්ති කරගන්නට හැමදාමත් අපිට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කරන ඒ පින්වත් කසුන් මහත්මයා අනුරාධක් ඇතුළු ඒ පින්වත් දෙපළටත් අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා සේනාසනය පේසු පිටස්පරි අඳුරන් හසේටත් අනිත් පොඩි හඳුරන් හසේලාටත් අපි ආශිර්වාද කරනවා හැම දිනාටම නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ කායික මානසික සැනසෙල්ල උදා වේවා දුර්කට භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දිනාම පින්නනවා